ඒ නිසා අපි ඊයේ ගත්ත ඒ දුප්පටි විජ්ජ එහෙම නැත්නම් විනිවිද දැකිය නොහැකි නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පවා විනිවිද දකින්න අමාරුයි කියලා පෙන්නන අවබෝධ කරගන්න අමාරුයි කියලා පෙන්නන මේ කාරණාවල් ඒ පළවෙනි පළවෙනි පාඩම් පන්ති කරපු නැති අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. ඉතින් ඇත්තන්ට ඒක නිකන් අහුවිස් අසුවිරු ඥානයක් පමණක් බාටපත් වෙනවා. සූත්‍රමය ඥානය, පොතේ ඥානය. සමහරෙකුට ඒක තර්කෙට, අන්වේ ඥානයකට, විපස්සනා ඥානයකට අහු වෙන නමුත් අත් දකින්න බෑ. කලාතුරකින් කෙනෙකුට ඒක මේ ජීවිතේදීම මේ බණ භාවනා කරන කාලයේදීම යම් ප්‍රමාණයකට අත්දැකිය හැක්කක් බව තේරුම් ගන්න අමාරු නෑ. එහෙම එහෙම ඇත්තම ඇත්තටම එක්කෙනෙකුටවත් බැරි නම් මේ බණින් ඇති වැඩකුත් නැහැ. එහෙනම් මේක නිකන් නිකන් හුදු කතන්දරයක් විතරයි. නමුත් සමහරෙකුට සමහර වෙලාවල් වල මේ කියන අනන්තරව එක දිගට පවතින හිතේ එකමුතු ගතියක් සමාධියක් පවත්වන්න පුළුවන් බව මේ තරම් විවිධ අරමුණු වැඩ කරද්දී විවිධ ඉරියව් පවත්වද්දී විවිධ ප්‍රශ්න විවිධ වගකීම් තියේදී චේතෝ සමාධියක් පවත්වන්න පුළුවන්. ආන්න ඒක තේරුම් ගත්තට පස්සේ ඒක සාක්ෂාත්කරණයේ සඳහා නැත්නම් ඒක අංග සම්පූර්ණ කර ගැනීම සඳහා නැත්නම් ඒකෙන් අදාළ නිවනට යෑම සඳහා ඒක න ගොඩක් හැඩ ගහින්න වෙනවා. මෙතෙක් කල් අපි කෙරුවේ එහෙම සමාධිය ඇති කරන දේවල් නෙමෙයි විවිධ රූප බලණ්ඩයි, විවිධ ශබ්ද අහණ්ඩයි, ගන්ධ රස බලණ්ඩයි, පහස විඳින්නයි අපි එකට කියනවා කාම තණ්හාව කියලා. ඒකත් නෙමෙයි අපි ඊට පස්සේ ඒ කාම තණ්හාව භව තණ්හාවක් වශයෙන් අපේ දරුවන්ට අපේ අම්මට අපේ තාත්තට ඊයට හෙටට ආදි වශයෙන් අචිරි පැතිරි යන විදිහට හීන ලෝකයක්ම වාගෙන ඉතින් ඒව හරි කියන්නේ නැතිකොට බලාපොරොත්තු සුන් වෙනකොට ඉතින් ද්වේෂය පැතු හිතු පැතු දේවල් නොලැබීම ප්‍රියංගෙන් වෙන්වීම ආදී මහා දුක්ඛඳක් විභව තණ්හා වශයෙන් ඇති කරනවා. ඉතින් ඒ වෙනුවට මේ තමන්ගේ සංසාර ගමනට කියලා එලෝ මෙලෝ දෙලෝ වැඩ පිනිස කියලා එක දිගට පවතින චිත්ත සමාධියක් පවත්වන්න උත්සාහ කරනවා කියන්නේ අර මෙතෙක් කල් කරපු දෙයට හාත්පසීම වෙනස් නිසා ඒක සරුවචනාංශේ පටිසෝතගාමි කියන නමින් සඳහන් කරනවා මේ එක දිගට පවතින චිත්ත සමාධියක් ගංගා දිග ඉහළට පීනනවා වගේ වැඩක්. ඒක මේ තාරාතිරමකින් තොර ඕන කරනට ඇත්ත. ඊට පස්සේ ඒ දැකපු දේ හීනෙන් මේ හාව හඳ දැක්කා දැක්කා වගේ හීනෙන් තොල ගාපු රංකිරි සුවඳක් වගේ මේ එක දිගට චිත්තක්ෂණ කීපයක් සමාධිය පවත්වන්න පුළුවන් කියන මේ කාරණාව දැනගෙන ඒකට අනුයාත වෙන විදිහට ඒකට yaadෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් තමන් කතා කරන වචන ඊට පස්සේ මෙන්න මේකට අනුයාත වෙන එකක් කතා කරන්න ඕනේ කරන ක්‍රියාවක් කායික ක්‍රියාවක් මේ එක දිගට හිත සමාධිය පවතින ඇත්තොත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ අතු කියන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව මේ මේ ලෝකයේ ආපිය නටවන රූකඩ නටවන වගේ නූල් සූත්‍රෙන් නටන්න යන්න නරකයි. ඒ වගේම අපි සම ආජීවයක් ඇති කර ගන්න අපේ බඩ රස්සාව අපි ගත කරන ජීවිතය කවුරු සූරාකෑමක් වෙන්න දෙන්න එපා. සුඛෝපභෝගීත්වයක් පාරිභෝගිකත්වයක් නැතුව ප්‍රයෝජනේ සලකලා කරන එකක් වෙන්නේ. එතකොට විතරක් එහෙම නැත්නම් මේ වගේ ජීවන රටාව කැපකිරීමෙන් පමණක් මේ ඇති කරගත්ත මේ චේතෝ සමාධිය ටික ටික වැඩි වෙන තාලෙට ඒකට අනුයාත වෙන තාලෙට ඉස්සරහක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ ඒ චේතෝ සමාධියට ගැළපෙන තාලට අපි හැඩ ගැහෙනවා මිස අපිට ඒක සබහා ධර්මයේ හැඩගස්සන්න බෑ. ඒ නිසා ඒ තමන් තමා පරියන්කේක හෝ සක්මනකදී හෝ එදිනදා වැඩක් කරනකොට ඇති වෙච්ච යම් පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, සන්තුප්ති කර ගතියක් දැනුණා නම් අන්න ඒක නැවත නැවත ඇතිවීමට ගොඩක් අනුග්‍රහ කරනවා. සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒකේ සාමාන්‍ය බුද්ධිය හැම කෙනෙක් ළඟම තියෙනවා කියන අදහසින් තමයි බුදුරජාණන්සේ බණ කියලා තියෙන්නේ. මේක පෙන්ලා දුන්නට පස්සේ ඒකට අනුයාත විනිදට හැඩ ගැහෙන්න. හැඩ ගැහෙන්න බැරි නම් හොදෝද මඩි දැම්ම වගේ මේ අපි කිව්වොත් ධාතුන් වහන්සේ නමක් වැඩියොත් අපි ඔක ගාලේ ගිහිල්ලා තියලා හරි කුස්සියේ ගිහිල්ලා හරි කක්කුතියේ තියලා හරියන්නේ නැහැ. ඒකට අනුයාත වෙන විදිය කරඬුවක් හදලා අනුයාත වෙන විදිය විල්ලුද තියලා උඩක තියන්න ඕනේ. එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා ඉන්නේ නැහැ. අපි ධම්මනි කතාවේ හැටියට. ඒ වගේ තමයි මේ ධර්ම ධාතුවත් Taman ළඟට ගෙන්න ගන්න ගොඩක් යදින්න ඕන. ගොඩක් මල් තට්ටු තියාගෙන දෙයියන්ට යදගෙන කතා කරන්න. ඉතින් ආවට පස්සේ අනුව ජීවත් වෙන්නේ නැත්නම් ඒක ආයන්තරස්ථාන වෙලා යනවායි කියලා සාමාන්‍ය සිංහල බෞද්ධය තුළ තියෙන කතාවම තමයි. Taman මොහතකට හරි විඳපු ඒ අතරක් නොතබා දිගට ආනන්තරිකව චිත්තක්ෂණ දෙක තුනක් හෝ තප්පර දෙක තුනක් හෝ විනාඩි දෙක තුනක් හෝ එක දිගට විඳපු ඒ සමාධියක් මේ අල්ලපනල්ලේ ගත්ත කෙනා ඊට අනුයාතව හැඩගැහෙන ක්‍රමය නැත්නම් ඒක සාක්ෂාත්කරණය සඳහා හැඩගැහිය යුතු ක්‍රමය තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ චේතෝ සමාධියක් දැකපු කෙනා සාක්ෂාත් කරන්නේ කල යුත්තේ මොකද්ද? අකුප්පං ඥාන. නොසලෙන මනසක්. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසක් ඇති කරගන්න ඕනේ. ඒකටයි ওই පැවිද්ද කියන එක ඒකටයි Brahmacharya කියලා කියන්නේ. ඊ අතින් බලන්න අපි හරීම දුර්වලයි. අපි මේ යම් යම් වෙලාවක යම් යම් ඒ தত্ত্ব ලබා ගත්තට ඒක පෙට්‍රෝල් ටිකක් පීරිසයක තිබ්බා වගේ හොලඟට ගහගෙන යනවා. ඒක අරස කරගන්න දන්නේ ඒක වහලා සීල් කරලා තියෙන්න ඕනේ නැත්නම් ඒ වාෂ්පීකරණ වෙන දේවල් එළිය තියන්න බෑ. ඉතින් මේ ලබාගත් දේ මුල් බැලගන්න, බුද්ධියට සින්න කරගන්න, සාක්ෂාත්කරණය කරන්න, අකුප්පං ඥානය ලබන්න අපි ඔක්කොටම තියෙන එක විදිහ අභියෝගයක්. කාටවත් නැහැ උප්පත්ති මේකට ලාභයක්. කාටවත් නැහැ උප්පත්ති මේක දෝෂයක්. ඔක්කොටම එක විදිහක් තියෙන්නේ. ඒ සඳහා පාවිච්චි කරන ඥාණයට අපිට කියන්න පුළුවන් සාමාන්‍ය බුද්ධිය කියලා. සාමාන්‍ය බුද්ධිය අතින්නම් අන්තිමයි. කොච්චර උපේලා දුන්නත් ඒක මොහොතෙන් අතපල්ලෙවි වැටෙනවා. ඉතින් මේ වගේ ලක්ෂ කෙල කෝටි වාරයක් අපි සංසාරෙදිත් මේක කරන්න ඇති. නමුත් මේ ලැබිච්ච දේ අතට වැඩවූ 13 වංශේ නමක් විදිහට මේක රැකගෙන අරසා කරගන්න දන්නේ නැති නිසා උත්හාන සම්පදාව අපි ළඟ තිබ්බට නැත්නම් උපයන්න දැනගත්තට ආරක්ෂක සම්පදාව දන්නේ අද සාමාන්‍ය පවුලක ආර්ථිකය ගත්තොත් අපේ අත්තමල මුත්තලම මලාගේ කාලයට වැඩිය දස ගහනක 10 15 ගුණයකින් ආදායම් වැඩි. ඔය වියදම් කරන කාබාසිනියා ක්‍රමේදී බලනකොට ඒ අත්තමල මුත්තමල හිටියනම් බෙල්ල කාගෙන නැහිනු. අද මොකද වෙලා තියෙන්නේ මේ හම්බ කරන්න දැනගත්තට වියදම් කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපේ પરම්පරාවට ඒ ඒ අපුල දර්ශනය ඒ කාලකණ්ණි දර්ශනය බලන්න වෙලා තියෙනවා. හම්බ කරපු දේ දන්නේ නැති මේ මනුස්සයා කරන්නේම පරිසර දූෂණ වෙන කාම නිකන් සුඛෝපභෝගී දේවල් වලට පිස්සු වැඩ වලට නන්නත්තර විදිහට පීඩම් කරනවා. ඒ ඒකටයි ඒ කියන්නේ ආර්ථිකය ඔයි කියන්නේ. ඒකයි නැත්තම් මේ අපි මේ වගේ තැනකට ඇවිල්ලා බණ භාවනා කරලා උපයාගත්තේ යම් ඥානයක් තියෙනවා නම් ඒක දිගට පවත්වා ගැනීම සඳහා අපිට ආර්ථිකය විතරක් හදලා බෑ සමාජ ධර්ම හදලා බෑ. දේශපාලනය හදලා බෑ. අපේ හිතෙත් යම් ප්‍රමාණයක කැපකිරීමක් එහෙම නැත්නම් ශික්ෂාව කියලා එකට කියනවා. එහෙම නැත්නම් ශාසනය කියලත් මේකට කියනවා. ශාසන කියන්නේ පණිවිඩයක් තියෙනවා. මේ දෙන්න ගිය කෙනාට පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩේ අනුව හැඩගැහෙන්න ඕනේ. මේ හැඩගැහිම මේ ආසියාකරයේ වගේ රටවල ඇර අනිත් තැන් වලට කියලා දෙන්නවත් තේරෙන්නේ නැහැ. ආසියාකරේ රටවල් වල දැන් අපි හැදිච්ච මේ සිංහල බෞද්ධ පරිසරය නිසා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක ඇහිච්ච වචනයක්. ඊ දරන්න බැරි වෙනම කතාවක්. මේ ලාභෙදිත් පාඩුවේදිත් නොසැලෙන මනසක් ඇති කරපන්. සැපේදිත් දුකේදිත් නොසැලෙන මනසක් ඇති කරා. ජනප්‍රිය භාවයේදිත් අප්‍රිය භාවයේදිත් නොසැලෙන මනසක් ඇති කරා. ඉතින් මේ විදිහට මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවියන ගතිය නැත්නම් මේ අකුප්පා අකුප්ප ඥානය කියන එක සාමාන්‍ය ආර්ථික ලෝකේ දේශපාලන ලෝකේ නෝන්ජල්කම. දිනුවත් පෙරදුනත් කාබන් හිටපන්. එහෙම නැත්නම් ජයගත්තත් පෙරදුන කාබන් හිටපන්. ජනප්‍රිය වුණත් කොන් වුණත් කාබන් හිටපන්. යසේදී ආයසේදී කාබන් හිටපන් කියන එක නෙවෙයිනේ අපි දරුවන්ට අපි උගන්වන්නේ. අනිවාර්යයෙන්ම දිනන්න ඕන. මේ පුදුම ආතතියක් නේ තියෙන්නේ පහේ පන්තියේ ශිෂ්‍යත්වයකට යන ළමයෙකුට ඔලුවට දාන බර හිතනද ඒව දරා ගන්න පුළුවන් වයසකදී ළමයි ඉන්නේ. අවුරුදු 11යි. ජීවිතේම බරක් දාලා කෙනෙක් කොහොම හරි පාස් වෙන්න ඕනේ. උඹ පෙල්ලුනොත් අම්මයි තාත්තයි වහකණ්ඩ ලෑස්ති. ඉතින් අර මිනිස්සයාගේ අර හිරිමල් හිත මේ කරන අපරාධේ නිසා ඒ දරුවා හැදිලා වැඩිලා ඉදිරියට ගියත් අර සමාජයේ විසින් දාපු මේ පිළිකාව හිතේ මේ මරාගෙන හරි ගමන ජය ගන්න ඕන කියන අදහස අයින් කරන්න බෑ. ඉස්සර ඔය ඔලිම්පික් කියන තරඟය ඇති කරගත්තේ මිනිස්සුන්ට ජය පරාජය උගන්නන්න. ජාත්‍යන්තර ක්‍රීඩා අද ඒකෙන් පරිජිතය උත්මරා ගන්නවනේ. ඔලිම්පික් ඇත්තේ ඔලිම්පික් වල සංඥාව තමයි ඔලිව්වත්. ඔලිව්වත් කියන්නේ සාමේ ලකුණ. අද ඒ පරාජයවත් පිළිගන්න බෑනේ. නිසා හැම තැනකදීම අපි ගත කරන ජීවිතයත් අපි ඉන්න පරිසරයත් අපි දෙන සමාජිකත්වයත් අපි දරුවන්ට දෙන දේත් අපි අනිකයිත් බලාපොරොත්තු වෙන්නේ ඒකාන්ත ජයක් ඒකාන්ත සැපක් ඒකාන්ත ජනප්‍රියභාවයක් බලාපොරොත්තු වෙනවා ඉතින් ඒක යෝගාවචරයට මේ වැඩේ කරන්න බෑ කෙරුවොත් අර කලාතුරකින් හම්බෙච්ච මේ චේතෝ සමාධිය yaadෙන්නේ මුල් බහින්නේ බුද්ධියට සිද්ධ වෙන්නේ ඒක නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා. එවැනි සමාධියක් ඇති කරගන්න තරම් මට ධර්මයේ අනුග්‍රහ කරලා තියෙනවා නම් භාවනාවෙන් මට ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා නම් මම ඒ නොසැලෙන මනසක් නොකප් අකුප්පා කියන කුපිත වෙන්නේ නැති මනසකට බුදුන්ගෙන් ආදර්ශ අරගෙන රහතන් වහන්සේලාගෙන් ආදර්ශය අරගෙන පසේ බුදුරජාණන් වහන්සේලාගේ ආදර්ශය අරගෙන ඒකට හැඩ ගැහෙන්න ඕනේ මේ හැඩ ගැහිීමට විරුද්ධ වෙන જાතියර තමයි න්යායෝ කියලා කියන්නේ. දන්න කියන ඔක්කොම විරුද්ධයි ඔකට. නිසා සෙනගක් එක්ක පිරිසක් එක්ක දන්න පිරිසක් එක්ක ඔය වැඩේ කරන්න ගියොත් කොච්චර ඥාන ශක්තිය භාවනාවේ ලබා ගත්තත් ඒක සමාජයට දාන්න ගිය ගමන් ඒගොල්ලෝ එක්ක උප්පණ්ඩණය කරනවා උසුළු විසුළු කරනවා එහෙම නැත්නම් නෝන්ජල්කමක් කියලා හිතනවා. ඒකට පෞරුෂත්වයක් නැහැ. ඒගොල්ලන් කියන්නේ උඹලා එහෙම කියන්නේ උඹලා මේ භාවනා නොකරන හින්දා. භාවනා කරුණා උඹලත් ඔතෙන් එයි. නමුත් වැඩි පිරිස භාවනා නොකරන පිරිසක්. ඒ නිසා භාවනා කරන එකනට එක්කෝ පැත්තකට වෙන්න ඕනේ. ඒ නැත්නම් අර කියන තාලට වැටෙනවා. ඉතින් අර කියන තාලෙට වැටෙන එකට මම කියන්නේ හොදෝද මඩි දානවා කියලා. අවිල ඩිංගිත්තක් හරි කොහෙන් හරි මේක ඥානයක් උපයා ගන්නවා ආයෙ ගිහිල්ලා අර සෙනඟට වැටිච්ච එකම පීඩිතක තිබ්බ පෙට්‍රල් ටිකක් වගේ කොහෙ ගියාද හොයන්න බෑ. එහෙම නැත්නම් නොපුරුණු හොත් තැනක තිබ්බ 13 අංශේ නමක් වගේ අන්තරත් දාන වෙලා යනවා. ඊට පස්සේ ඒකේන ඒ දැකපු මේ ආස්වාද ප්‍රසවාසය කරගෙන ගියත් සද්දයක් ඇහුණත් වේදනාවක් ඇහුණත් ඒ කොයි වෙලාවෙ හරි කමන්නෑ පවතින මේ සතිය කියලා නොසැලෙනව අනන්තරිකව ඇති වෙන මේ සති සමාධි දෙක නොසැලෙන මනසකට නොසලන මනසක අනුග්‍රහය යටතේ දිනු කරනවා කියන එක තේරවාදයෙන් තොර වෙන කිසිම සාසනයක නැහැ. ඒක ඕන තැනක අත ගහලා දිගුරලා කියන්න පුළුවන්. අනිත් ඔක්කොගෙම තියෙන්නේ කොහෙදෝ නැති දෙයයන් ආංශේ නමක් එක්ක මේ ගනුදෙනුවක් විතරයි. මේකේ නෑ Taman සාක්ෂාත් කරගත්ත දේ. මේ වගේ පරිශනාගාරයක භාවනා මධ්‍යස්ථානයක පරියන්කයක සාක්ෂාත් කරගත්ත දේ මට සක්මනට දාන්න බැරිද? සක්මනට දාපු දේ මට එදිනෙදා වැඩවලට දාන්න බැරිද? දානකොට ඉඳගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, කමින් බොමින් යමින් යමින් හිටියත් මේ දිගට පවතින සතියක් නැත්නම් දිගට පවතින නිස්සද්ද භාවයක් දිගට පවතින තැම්ප මේ නැවතිල්ල වැඩ කරන ගතියක් ඇති කරගන්න බැරිද කියලා බැලුවොත් ඒක නිකන් එන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රතිසද කරගන්න ඕන. මේ ඇති කරගත්ත සතිය ඇති කරගත්ත මේ යම් හිතේ ඒකෝදි භාවයක් තියෙනවා නම් ඒක පවත්තන්ඩ එයාට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඉතින් මෙහෙම වැඩි කරන වැඩි කරන ගියහිල්ල වෙලා අපි හිතුවොත් හිතනද භාවනා මධ්‍යස්ථාදී කරන කියන හැම වතපිළිවෙතක්ම සක්මනක්ම පරියන්කේකෙක්ම නැවතිල්ල කරගෙන ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ අපිට ඒ විදිහටම නැවතිල්ල කියලා කියන්නේ මේ අලියන්ට විලංගු ගැහුවා වගේ හිර කරන එක නෙමෙයි කරන දේ සතියට යට කරලා කරනවා. කරන්න ගියොත් Tamanට තේරෙයි. ගෙදර ගියාට පස්සෙත් මේ අනුන්ට කියාපාන්න නෙවෙයි අර අරගෙන ගියේක අරසා කරන්න මේ කරන වැඩේ. ඒකට අපි සාර්ථක වුණොත් අපිට මේ භාවනා මධ්‍යස්ථානයකදී භාවනා පරියන්කදී හම්බෙති හිතේ තිබිච්ච ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය චේතෝ සමාධිය ටික ටික GestureDetector වැඩවලත් ගන්න පුළුවන්. ඉතින් මේ දේ ගැනීමේදී මම අර කිව්වා වගේ පරිසරත් බලපානවා. සීලෙත් බලපානවා. භාවනාදිත් බලපානවා. මේකේ ඥානෙකුත් තියෙනවා. දත යුතු ඥාන කොටසක් තියෙනවා. ඒකයි අකුප්පඥානං කියලා මේ සාරිපුත්‍ර ස්වාමීන් හඳුන්වන්නේ. ඒක අපි සාකච්ඡාවට ගත්තොත් අර චේතු සමාධි කියන තැනට යනකම් මේ පාඩම ඉගෙන ගත්ත කෙනාට නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. අනික් කෙනාට මේ පන්ති වල මෙතෙක් වෙනකම් පන්ති වල පෙල් වෙච්ච කට්ටියට නැත්තම් අල්ල ගන්න බැරි අයට මේ අකුප්පං ඥානය කියන එක උඟා ගැඹුරු දෙයක් විදිහට තේරෙනවා. මේ අකුප්පං ඥානය කියන එක මෙන්න මෙහෙම විස්තර කරතයි. අපි හිතමු අද අපි ධර්ම සාකච්ඡාදී මතු කරගත්තා. දවස් දෙක තුනක් නැහැ කී කිය ඉඳලා ඔන්න අපිට තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ උනට ඔන්න ආස්වාස් ප්‍රසවාස පේන්න පටන් ගත්තා. මේක ලොකු ජයග්‍රහණයක් නේ. ඒක මහා මෙරක් නේ. මේ නොතේරුණා නොතේරුණා කියන එක අල්ලගත්තා. දැන් ඊට පස්සේ අපි මේ ආස්වාස ප්‍රසවාස පුළුවන් තරම් රැලි 1 2 3 4 5 6 වැඩ වඩා වැඩ වඩා කරගෙන යනකොට එක ආස්වාසිකයි එක ප්‍රස්වාසිකයි එකම ප්‍රස්ථාරයක් තියෙන කියලා තේරෙයි. ජාන්තර පටන් අරගෙන ගොරෝසු වෙලා ආයෙ නාන්තර නැතිලා යනවා. ආස්වාසච්චිච්ච කරා ප්‍රස්වාසච්චිච්ච කරා. මේක ලෝකයේ ස්වභාවික සෑම සිද්ධියකම ප්‍රස්ථාරෙ මෙච්චරයි. එහෙම නැත්නම් සංස්කාරවල ප්‍රස්ථාරෙ මෙච්චරයි. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ආශ්‍රස් ප්‍රසවාසයේ තේරෙන කැලල තියෙනවා. ඒක වෙනස් වෙන කැලල ඊට ඉස්සලා හට ගන්න කැලලක් තියෙනවා නැසෙ නැති වෙන කැලලක් තියෙනවා. ඔච්චර තමයි. ওই ආශ්‍රස් ප්‍රසවාසයේ බැලුවා පිම්බි මහැකිලින් බැලුවා. වම දකුණ බැලුවා කොයි එකකත් උපතක් තියෙනවා. ඒකටම ආවේනික උපතක්. ආය වෙන කෙනෙක්ගේ ණයටගත් එකක් නෙවෙයි. ඒක 100ට 100ක්ම නැතිනවා. වයෝ පඤ්ඤායත්. අතරමැද පෙරලි. අතරමැද පෙරලි පෙරලි යනවා අඤ්‍ය තත්ත්වය. හොඳට බැලුවොත් පේනවා. මෙන්න මේ තුන කවුරු හරි දැක්කට පස්සේ එයා ඒ යෝගාවචරයා හරියට ආනාපාන දියුණු කරනවා නම් යම් දවසක ආනාපානිය හට ගන්න පැත්තට හොඳට මේ ප්‍රස්ථාර දිහා බල බල ඉඳලා මේ හට ගන්න පැත්ත නොදැනෙන තැනක ඉඳලා ආනාපානෙම නොදැන කෙනෙක් කියනකො දැන් ආනාපානෙ වැටෙනවා දැන් ඒක ආස්වාසයක් අරගෙන ආස්වාසයේ නොදැනෙන තැන ඉඳලා දැනෙන තැනට එන්නේ කොහෙන්ද කියලා අල්ලන්න පටන් ගත්තොත් එයාට පේනවා ඒක කොයි වෙලාවෙත් গুপ্ত ධර්මයක් එතන තියෙන කොහොමඩක්වත් ඒ වෙලාවට පෙරලෙන ධර්මයක් තියෙන්නේ නොදැනෙන හුස්ම පුරවාගෙන ඇතුල් වෙට යන තැන දැනෙන්න පටන් ගන්න කොතනද කිව්වොත් ඒ එයාගේ තියෙන හිතේ එකලස ඉඳුරංගේ ප්‍රණීත භාවය අනුව සමහරකට දැනෙන්නෙම නැහැ. සමහරකට තේිනවා මේ හුස්ම රැල්ල නාස්පුඩු වල වැදිලා යන හැටි ඔන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් මොන හුස්ම තේරෙනවා. ඊට පස්සේ ගෙවන් වෙන හැටිත් දැනීගෙන ගියාම දැනලා නොදැනිය. නොදැනෙන තැනට යනවා. උදාහරණයක් වශයෙන් අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා. ගාන්ටාරයකට ගහපුවාම අනිකුත් සද්ද අතර ගාන්ටාර සද්ද හොඳට කැපි පෙනිලා ටික වේලාවකින් ගාන්ටර සද්ද නැති වෙලා යනවනේ. අන්නේ නැති වෙන එක අහගෙන හිටියොත් අන්තිමටම යනකම් සද්ද නැති වෙන හැටි යාට තේරෙන පටන් අර ගන්නවා එක්කෝ මම වෙන දෙයක් අහන්න ගියොත් ගාන්ටර සද්ද නැති වෙනවා. එනතන් ගාන්ටර සද්ද වෙනකොට වෙන සද්දයක් ආවොත් ගාන්ටාර සද්ද නැති. ඊට පස්සේ නැත්තම් ගාන්ටාරයෙන් බලන්න හිටියොත් සද්ද නම් යනවා තමයි. හැබැයි මෙතනින් යන්න මට ඇහෙන්නේ නැහැ. අපි දන්නවා මේක තව තව ওই යනම ඇති කියන්නේ වවුලට ඇහෙනවා ඊට පස්සේ මට ඇහුන්නේ නැතුනට වවුලට ඇහෙනවා මොකද උඩ බොහොම සියුම් කන් තියෙනවා හාවට ඇහෙනවා ඒක අනිකුත් සංවේදී සත්තු නෑ මට ඇහෙන්නේ ඒ නිසා මම දන්නවා දැන් එහාට සද්දේ තියෙනවා මං අහනවා මට ඇහෙන්නේ මම හොඳට කන් රුකුල් දීගෙන අහගෙන ඉන්නවා මට ඇහෙන්නේ එතකොට එයා අහන්නේ නිස්සද්දනේ සද්ද නෙමෙයිනේ දැන් සද්ද ඉවරයි. දැන් යාගේ ශේෂ්ත්‍රයෙන් ඉවරයි. නිස්සද්දේ අහගෙන ඉන්නකොට ආනාපානේ නතර බැලුවත් සද්ද ඉවරනකොට බැලුවත් වේදනාවක් කොට බැලුවත් උනේ බලනව නමුත් පේන්නේ අහනව නමුත් ඇහෙන්නේ නැහැ මේක තමයි භාවනාවේ අන්තිම දක්ෂම කෙලවර. එතකොට දැන් මේක දක්ෂම නම් දැන් මේ යෝගාවචරය අමාරුවෙන් උපයාගත්ත ආස්වාසේ නැති වෙන තැනනේ දැන් සතුටක් ඇති කරනවා තියෙන්නේ. මෙතෙක්කල් හම්බ වෙච්ච දැනයි ලොකු සතුටක් තිබුණේ. අනේ මට දවස් ගාණක් භාවනා කරුවා ආනපානිය આવුනේ නැහැ. ආනපානිය આવුණත් ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කර ගන්න බැරි වුණා. දැන් ප්‍රස්වාසේ આવුණා ආස්වාසේ આવුණා දැන් දන්නවා. ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට අන්තිම බිඳුව බලන්න හිටියොත් එහෙම එයාට පේනවා දැන් මේක නැති වෙලා යන වෙලාවෙත් හිත කඩා ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව කෝප වෙන්නේ නැතුව නෑහුණාට යමක් නෑහුණාට ඇහුම්කන් දීගෙන ඉන්න පුළුවන් නම් හිත කීප කෝප වෙලා නෑනේ අරමුණ තියෙනකන් අහනවා. දැන් අරමුණ නෑ. හැබැයි නැතුණා කියලා කනපින්දම් ගහන්න යන්නෙත් නෑ. අයිසාද වෙනකන් අඬන්නෙත් නෑ. දැන් දන්නවා ඇහුවට ඇහෙන්නේ නෑ කියලා. මෙන්න මේකට කියනවා කෝප වෙන්නේ නැති ගතිය අකුප්පම් කියලා. අරමුණ ඉවරයි. නමුත් තාම අහගෙන ඉන්නවා. ඔන්න ඕකට සතුටු වෙන්න පුළුවන් වෙච්ච දවසක් හිතන්න. ආනපානිය බලාගෙන හිටිය දැනට අයවර වෙන තැනට යනකම් බැලුවා. බැලලා ඊට පස්සේ දැන් දන්නව බලාහන හිරියට පේන්නේ නැහැ කියලා. දැනගන්න උත්සාහ කරලා දැනෙන්නේ නැහැ කියලා. ගාන්ටාර සද්දයක් නම් අහගෙන හිටියට ඇහෙන්නේ නැහැ කියලා. නමුත් එතන අනිවාර්යයෙන්ම සතිය කැඩෙන්න ඕනකම නැහැ. සතිය තියෙන්න පුළුවන්. ආන්න ඒ වගේ හිතනද මෙතන ඉන්න පිරිසට අපි සති කියලා දෙන්න උත්සාහ කරනවා. සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක උංග දෙනකොට ඔක තේරෙන්නේ නැහැ. මොකද මේ සතිය කියන්නේ රටවුණු කැලලක් වගේ සුදු පාට දිගේ එකක් නම් ඔන්න අල්ල හොම්බට දමලන්නලා කියලා දෙත හැකිනේ. දැන් සතිය කියන්නේ අසවල් පාටය, අසවල් ගඳය, අසවල් දේ කියලා මෙලෝ හතරක් කියලා දෙන්න බෑනේ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය සතිය සතිය කියවට සතියක් ගියත් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගෙදර යනකොමුත් අඬ අඬ යනවා නේද කිම් විතර බුදුරැස් වීදිනකොට දැක්කන දිකට්ටි අඬනවා දෙකින් මගේ කාලකන් කිව්ව මේ බුදුරැස් වීදිනකොට මට පේන්නේ නැහැ නේ කියලා. පේනේ උන්ට පිස්සු. නොපෙනෙන එකට ඊට වැඩිය පිස්සු. අනේ මට පේන්නේ. මේ සතියක් ගැන හුඟ දෙනෙක් කතා කරනවා. සතියම කතා කරනවා. අනේ තව කෙනෙකුට අහලකටවත් ගිහිල්ලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. තේරෙන්නෙම නැහැ. අප්‍රමාදිකවට පස්සේ ඔය අපබ්‍රංශ කියන්න එපා අප්පා මට මේ මේ තමන් පිච්ච මන්ටිය පූජා කරන්න දෙන්නකෝ. මට නෙළුම් මල් පූජා කරන්න දෙන්නකෝ. ඒක තේරෙනවා. දැන් හිතන්න කවුරු හරි සතිය අල්ලගත්තයි කියලා. කවදාරි හිතන්න මේ තිබිච්ච සතිය ගෙවෙන තැන බලන එක කොච්චර නිවනට ඕන කරන දෙයක්ද කියලා. මේ උපයාගත්ත දැනගත්ත සතිය මම දැන් ඉන්නේ සතියෙන් කියලා දැනගෙන ඒක දිගේම හිත පවත්නකොට මොන හරි තට්ටු මාරුවක් වෙලා අලකලංචයක් වෙලා දැන් මගේ සතිය නැති උනායි කියලා අන්න එතනදී හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සතිය තියෙන හොඳයි. සතිය නැති වෙනකොට නොතැලී සිටිනවා වඩා හොඳයි. මෙන්න මේක අකුප්පාචීතු මුත්‍යක් ඇති කරගන්න තියෙන ඥානයේ වශයෙන් පෙන්ලා දෙනවා. සතිය තියෙනවා ඒක බොහොම ආමාරු උපයපුදයක්. අම්මා පයි කියලා, ගෙදර දොර පයි කියලා, වස්තු භෝගේ පයි කියලා මෙහි ඇවිල්ලා කවුරු හරි ධම්මන දෙන බතක් කාලා උහි ඉඳලා උපය ගන්න. උපය ගන්න එකේ උප්පරීම දේ තමයි ඒ සතිය Tamangen ගිලිහුණයි කියලා වෙන තැනකට හිත කඩලා ගියයි කියලා හිත සලා ගන්න නැතුව මේ තමයි සතිය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒකට උප්පත්තියක් තියෙනවා ඒකට ඒකාන්තයෙන්ම කපුරු පිච්චා වගේ සතිය නැතිවීමක් තියෙනවා. ඉතින් ওই ධර්මයේ ඇති උනායි කියලා සතුට වෙන්නයි නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නයි යන එකට කියනවා පුත්තජනයයි කියලා. ඇති වෙනකොට සතුට වෙනවා. පුළුවන් නම් බලන්න නැති වෙනකොට සතුට වෙන්න පුළුවන්. කිපෙන්නේ නැත්තම් හිත කරදර ගන්න නැත්තම් ඒකට කියනවා අකුප්පා ගතිය කියලා. සමහරු වහකනවා. මේ ඇතිවිච්ච සතිය නැති කරගත්තා නැති වුණා කියලා ඇතිවිච්ච සමාධිය නැති වුණා කියලා සම්පූර්ණ බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලෙම දලිපියෙන් බෙල්ල කපා ගත්තා දෙන්නේ. අස්සජි සූත්‍රයේ අස්සජි හමුදුර එතෙන්නම ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ ද පණිඩියක් කැරියා මයි තාම අපහසු තත්ත්වයක ඉන්නේ මරණසන්නයි. පුළුවන් නම් සරුවචනanse වඩම්මණ්ඩේ කිය. ඉතින් සරුවචනanse ඇත්තටම හැම තැනකට මෙහෙම වඩම්මන්නේ නැහැ. මෙතින්දි මෙතින්දි අපේ වාසනාවට සරුවචනanse වඩිනවා. වඩනකොට මාස්ටර්ජී ස්වාමීන් වහන්සේ අන්තිමයි ඇඳෙන් නැගිටින්න උත්සාහ කරන සරුවචනanse කිව්වා නෑ අවශ්‍ය නෑ. මට ගෞරව කරන්න යන්න එපා. ළඟට ගිහිල්ලා අහනවා මොකද ප්‍රශ්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට පුළුවන් කාලේ පැවිදුණා. පුළුවන් කාලේ විවේකී හෙව්වා. පුළුවන් කාලේ සති සමාධි වැඩිව මට එන ඕනිම ලෙඩක් මේ සමාධියට සමවැදලා මට අයින් කර ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මං හිතුවා මේක ඇත්තටම එක දිගටම මයි ළඟ තියෙන එකක් කියලා. ඒක මීතාන හිටියා. නමුත් මේ මෑතකදී මේ උග්‍ර ලෙඩක් ආව ලෙඩේ වැඩි වෙන්න වැඩි වෙන්න අර සමාධියට සමාධියන පුළුවන් ගතිය දැන් නැහැ. ලෙඩේ උග්‍රයි. ඒ නිසා සමාධියට සමාධියන බැරි ගතියත් ලෙඩේ උග්‍ර ගතියක් නිසා මගේ පෞරුෂත්වයේ සම්පූර්ණයෙන්ම දිය වෙලා ගියා. මම දැන් මැරුණට පස්සේ යන්නේ සම්පූර්ණ වික්ෂිප්ත භාවයකට. ඒ මොකද අර අච්චර ලෙඩ දුක් සමනය කරගෙන තරම් යොසගෙන ඉන්න පුළුවන් සමාධියක් තිබුණ නැති උනායි කියලා. සර්වඥන්සේ ඇඳ ළඟ ඉඳලා අහනවා අස්සජී මේ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණය වගේ උඹ හිතන්නේ මේ සමාධිය මේ සාසනයේ ශ්‍රේෂ්ඨම තැන කියලාද? මේ සමාධියයි සාසනයේ අවධාන ඵලය කියලාද? අස්සජාමුතු උත්තර දෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නට පරුවචනාංශයට උඩින් දෙන්න උත්තරයක් නැහැ. ඔබේ සීලයට මොකද වෙලා තියෙන්නේ? මගේ සීලේ නම් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මිනිස්සුયો ওই නැතිවිච්ච සමාධියක් ගැන හිතන අඬනවා නම් ওই සමාධිය බල්ලට දාපන්. ඕක දුකක් නේ. සමාජයේ තියෙන ගණින් නැති වුණා කියලා කනගාටු වෙනවා නම් ඕක නෙමෙයි මේ බුදුහාමරෝ පෙන්න සමාධිය ඒක ඇති වෙන තියෙන සුළු දෙයක්. මේ සීලේ තියෙනවානේ. සීලේ කඩලා නැහනේ. සීලේ තියෙන ඕනෙකට සමාධිය වඩා ගන්න පුළුවන් නේ. කියලා මේ අසජී ආන්දරන්ට මේ සමාධිය නැතිවීම පශ්චාත්තාවපයක් කරගැනීමේ තියෙන නරකේ අරියාදුව පෙන්වලා දෙනවා. මොකද අපි මේ බණ භාවනා කරනකොට සිල් රකින්නවයි කියලා සිල් රකින්න නැති අයටත් එක්ක අපි ආඩම්බරකම් පාන. අමනයි. මට සිල් තියෙනවා අර අර සිල් නෑ ඌ දුස්සීලයි ඒකට එක මම කතා කරන්න යන්නේ අර මේ කියලා අපේ මේ තියෙන සීලෙත් කොයි වෙලාවෙ නැති වෙයිද කියලා කොහොමද දන්නේ? එදාට අර මනස අපිට උලිලි පානවනේ. නිසා මේ සීලේ තියෙන කවුරක්වත් තලන්නවක්වත් මාන්නක් කර කරන්නවත් නෙවෙයි. සීලේ තියෙන සමාධියට පාර කපා ගන්නයි. ඊට පස්සේ සමාධිය ආවට පස්සේ ඒ ගෙදර ගිහිල්ලා කියනවා උඹලා දන්නේ නැහැ මට දැන් චතුත් අධ්‍යාහනේ තියෙනවා. මට දැන් තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තියෙනවා. අර ගෙදර පොල් ගාන ගමන් අම්මටත් විකුණන්න හදනවා මේ සමාධි. එහෙම නැත්නම් ධ්‍යාන. ඉතින් ඒ අම්මා බලනවා මේ භාවනා කරලා ආපු ගෑනට මේ මොකද වෙලා තියෙන්නේ? හෙට වෙනකොට ඌරු විස නැගලත් අද වෙලා. ඉතින් කියන දැන් උඹ ඊයේ කිව්වේ නම් හතරවෙනි ධ්‍යානෙ තියෙන තුන්වෙනි ධ්‍යානෙ තියෙන කියලා එතකොට කුණු හරි බෙන්බයි. ඉතින් එතකොට අර භාවනා නොකරපු එකන සාහසනේ සහැල්ලු කරලා දල කරනවා මේ මනුස්සයා සහැල්ලු කරලා සලකනවා මොකද මෙයා හිතනවා මේ සමාධිය බුද්ධියට සින්න වෙලයි කියලා. මේ සමාධිය කියන එක සංස්කාර ධර්මයක් කිය. ඒක ඇති වෙන ස්වરૂපයක් තියෙනවා. ඊට එක පෙරලිලා ගිහිල්ලා ඒක නැති වෙනවා. ඉතින් මේ නැති වෙන තැනේදී නොකිපි ඉන්න නම් ඇති වෙන තැනදී අන්ධහර පාණ්ඩයන්ට හොඳ නැහැ නේ. අන්ධාර පෑවොත්නේ ඒක නැති වෙනකොට සැලෙන්නේ. ඒ සතියත් ඒ වගේ සමාධියත් ඒ වගේ මේ දෙකම ඇතිව නැති යන සුළුයි. මේකෙන් නැති වෙන වෙලාවේ නොසලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් යම් කිසි යෝගාවචරයකට ඒක තමයි මේ අකුප්පං චේතෝ විමුක්ති කියන එකේ බීජේ. සතිය ඇති කරන්න ඕනේ. සමාධිය ඇති කරන්න ඕනේ. ආනාපාන හොඳට අල්ලා ගන්න ඕනේ. නමුත් මේ ඇති කරන හැම ධර්මයක සංස්කාර බව තේරුම් ගන්න අපි කැමති නැහැ. අපි හිතනවා ඒක නෑ නෑ ඒක නিত্য සුඛ සුබ ආත්මීය දෙයක් කරගන්න හදනවා. ඒ නිසා මේ අපි ඇති කරන ධර්ම අර කාම ගුණයන් අයින් කිරීමේ කෘත්‍ය සඳහා විතරයි මේකට ගත්තේ. කාම ගුණයෙන් අයින් කරන්න අපිට සතිය අවශ්‍යයි. කාම ගුණයෙන් අයින් කරන්න නිර්ාමිස සමාධි සුඛය අවශ්‍යයි. ඒ දෙක සඳහා කාමගුණය අයින් කරගත්තට පස්සේ දැන් මේ ඒකට අඩේට ගත්ත මේ සතිය සමාධිය දෙකත් නැතිව යන සුළුයි. මේ නැතිව යන වෙලාවේ ඉසත් බඳගෙන අඬනවනම් ඒ මනුස්සයාට සතිය දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. සමාධිය දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. මේ මේ දුක්ඛ ධර්මයක් ඇතිව නැතිව යන සුළු භාවය දැකලා ඒකට කියන්න තියෙන නොසලී ඉන්නවයි කියන එකනේ වචනේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඇතිව නැති වෙන භාවයේ දැකලා නොසැලී ඉන්න පුළුවන් නම් ඒ මිනිස්සයයි ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාල කොටපු කතාවක් අහලා තියෙනවද? තමන්ගේම දරුවා ඒ වගේ තමයි තමන්ගේම සතිය තමන් විසින්ම දුරුවන් වෙලා යද්දී නොසැලී ඉන්න පුළුවන් ගතියක් හිතන්න පුළුවන් නම් උගව දෙනෙක් කැමති නෑ ඇහැලේපල කුමාරියාමි වෙන්න. ඔක්කොටම ඕන කරදින් මේ සතිය gediya පිටිම gedera ගෙනියන්න සමාධිය ඒ විදිහටම ගෙනියන්න. නමුත් මේවා වැනෙන සුළු සැලෙන සුළු සංස්කාර ධර්ම ඒ නිසා මේක නැති වෙන වෙලාවේදී නොසලී සිටීම පාඩම් උගන්නන එක මේ භාවනා මධ්‍යස්ථානවල කරන්න බෑ. ඇති කරලා දෙන්න පුළුවන් ඒකල කියලා දෙනවා ඕක බුද්ධියට දින කරගන්න යන්න එපා. පපුවේ පච්චක් කොටා ගන්න යන්න එපා මම තුන්වෙනි ධ්‍යාන ලබා ගත්තා හතරවෙනි ධ්‍යාන ලබා ගත්තා කියලා ඕක නැති වෙනවා. මේ හුඟ දෙනකොට වෙලා තියෙන්නේ මේ తాවකාලිකව හම්බෙච්ච දේ බදාගෙන මේ ලැබෙන එක දක්ෂකමක්. ඒක අනිවාර්යම ශිල්පේ. ඒක අනිවාර්යම ප්‍රතිපදාවේ. ඒ ලබාගත් දේ නැති වෙන බව බුදුරජාණන්සේ කියලා තියෙනවා. දැන් සාරිපුත්තු සාංශෙත් කියනවා. ඒ නිසා ඊව නැති වුණාට නොසැලී ඉන්න මනස ඇති කරගන්න අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් බලන්න අපි ගත්ත කරපු සාකච්ඡා කරපු ප්‍රශ්නයක් ගත්තොත් සමහරලාට හොඳට ආස්වාද ප්‍රසආසයේ මුල් කරගෙන භාවනා කරන කෙනෙක් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒක ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා වරින් වර පේනවා වරින් වර පේන්නේ මේ විදිහට මෙහෙම ගියාට පස්සේ වෙලාවක් එයි මම මේ හිතිය ටික නින්දෙද හිටියේ නැද්ද කියලා අල්ලන්න බැරි වෙලාවක්. Taman දන්නේ නින්දි නෙවෙයි. හැබැයි මතක නැහැ. ඒ ඒ මතකයට යන්නේ නැති සිහි කරගන්න බැරි අවස්ථාවේදී දැන් සතියට සිහිය කියන වචනේත් අපි සමාජලාට පාවිච්චි කරනවා සරති තරති කියන වචනේ පාවිච්චි කරනවා පෙර චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියන වචනේ බුදුරජාණන් පාවිච්චි කරන සතිය විස්තර කරන පෙර ඇසු විරු දේවල් නැවත සිහි කරන්න පුළුවන් ගතිය සතියේ දැන් මේ ආනාපානෙ ගෙවිල ගෙවිල ගිහිල්ලා අරමුණට සාදර වෙන්නෙත් නැතුව එහෙම මේක තැම්පත් වෙන්න දුන්නොත් සිහි කරන්න බෑ මම කොච්චර වෙලා හිටියද මොකද උනේ කියලා. අන්නේ වෙලාවේදී ඒ යෝගාවචරය සිහි කරන්න බැරි බව දන්නේ සිහි ආවට පස්සේනේ. නැත්නම් ඒ සිහි නැති කරන්න සිහි කරන්න බැරි ඉන්න වෙලාවේදී සිහි කරන්න බැරි බව දන්නේ නැහැ. මේ සංසාරේ ගැටේ වැදිලා තියෙන හිමයි. එයා ඊට පස්සේ සිහි කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා බලනවා පිටිපස්ස බලනකොට නෑ. එතකොට එයාට පේනවා නැවත සතිය පිහිටවපු ගමන් මෙච්චර වෙලා සතියෙන් ඉඳලා නැති බව තේරෙනවා. එතකොට එයා මේ සතිය නැති වුණා නිින්ද ගියා කියලා පශ්චාත්තාප වෙන්න ගියොත් අර ඇති කරපු සතියවත් දිගට පවතින්න ඒකත් ඇලැප්පිලා නැති වෙලා යනවා. ඊට පස්සේ දැනගත්ත මම මෙච්චර වෙලා නිින්ද නෙවෙයි ඒක තමයි හිත හැංගීගෙන වෙන්න පුළුවන්. අරමුණ නැති නිසා. නමුත් එතනදී ඒක දැනගත්තට පස්සේ නොසලී ඉන්න පුළුවන් නම් අර ඇති වෙච්ච සතිය දිගට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් කලබල වෙලා ඒකට පශ්චාත්තාප වුණොත් අර ඇති වෙච්ච හිතේ නැවුම් බවත් ගෙනියන්න බෑනේ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ බල කතාව කියලා සපටි සම්මිදා මාර්ගේ විස්තර කරලා දීලා තියෙනවා. පමාදේ න කම්පතිති සති බලං අපි පමාදේ වැටුණා වගේ අසතියටපත් වුණා වගේ. දන්නේ මොකද උනේ කියලා කියාගන්න බෑ. නමුත් ඒ පමාවට වැටුණයි කියලා කම්පන වෙන්න පුළුවන් නම් ඒක සතියේ බලවත් අවස්ථාවක් කියලා කියනවා. සාමාන්‍ය සතිය තමයි අරමුණ දැන ගැනීම. දැන් අරමුණක් නැහැ. නිින්ද ගියද බව දන්නෙත් නැහැ. නැගිටිනවා. ඉතින් ඔක හත් අට සැරේ වෙනකොට ඕක පුරුදු කරගන්න පුළුවන්. ගියාට පස්සේ දෙනවා හරි ඉතින් එහෙම වෙලා තියෙන ඉතින් කලබල වෙලා වැඩක් නැහැ හිත කරදර ගන්න එපා. ඔබ නොසලී ඉන්න පුළුවන් ගතිය බලපන්. කියලා ඒ මේ වෙලාවේ තියෙන ඥාණයට අකුප්පඤ්ඤාණං කියලා දාගත්තොත් එයාට ඒ ගැති කරගත්ත සතිය දිගට පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් පශ්චාත්තාපේ නිසා ඒ ඇති කරගත්ත සුන්දර භාවයක් නැහැ. පශ්චාත්තාපයක් සැකයක් ඉතුරු වෙනවා. ඉතින් මෙන්න මේ කියන දේ පෙරදුනාට තරඟකින් තරඟයේ උගන්වන්න හදන්නේ ජය පරාජය පිළිගන්න එක විතරයි. එහෙම නැත්නම් ජය ගන්න ඕනේ කියන අදහසෙන් කරනවා නම් ඒකට තරඟ කියන්නේ ඒකට කියන්නේ මිනිමරු ගතියක් කියලා. එනිසා මේ භාවනා ගමනේදී අපි මේ ඇති කරන සෑම ධර්මයක්ම අතහරින්න වෙනවා. ඒ අතහරින වෙලාවේදී නොසලී ඉන්න පුළුවන් නම් ඒකට ආර්යත්පල සමාධිය කියලා කියනවා. අපි දැන් ටික ටික වශයෙන් බුද්ධ විඳිනවා. අල්ලන්නත් ඕනේ. අල්ලලා හරි දැනදී ඒක අතහැරෙනකොට ඒක මම කරපු දෙයක් නෙවෙයි ධර්මතාවයක් වශයෙන් මේ අතහැරීම නොසලී කරගෙන යන්න පුළුවන් නම් මෙතන ඉන්න ඕන කෙනෙක් බලන්න එහෙම අධ්‍යාපන ක්‍රමයක් අපේ අධ්‍යාපන පද්ධතියේ තියෙන දේල කවදාවත් නැහැනේ. ක්‍රීඩා තරඟ ඇති කරුවේ ඒකට ඒකත් දැන් අමනයි තිරිසන්. බුදුජානනාංශය උගන්වන්නේ අමාරුම දෙයක් උපේනවා. උපේ ගන්න බැරි දෙයක්. ඒ මොකද එතකොට අර ලාමක ධර්ම කොහොමවත් අතහැරිලානේ. උපේලා ඒකත් අතහරිනවා. ඒක පිළිබඳ අතහරින වෙලාවේදී කිසියම් මානසික කම්පනයක් චංචලයක් නෙමෙයි අතාරින්න වෙන බව දන්න. ඉතින් මේකට උපමා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ ඒ සංඛාර උපේක්ඛා ඥාණය විස්තර කරලා තියෙන විස්තර කතාවේ සඳහන් කරලා තියෙනවා. අපි ගත්තොත් දැන් අපි ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ගංගෙන් එහා පැත්ත රත්නපුර දිස්ත්‍රික්කේ. අපි හිතමු මේ දෙකේ රජවරු දෙන්නෙක් ඉන්නවයි කිය. <clears throat> දැන් මම ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ ඉන්න පළාතේ රජුරෝ මයිත් එක උදහස් වෙලා මම මරන්න රාජපුරුෂයෝ මෙහෙව්වයි කියලා දැනගන්න. ඉතින් මම කරන්නේ ඉක්මනටම දැනගන්න එහා රාජ්‍යයට ගියොත් වෙන රජ කෙනෙක් ඉන්න ওই නඩුව වෙනයි. ඒ නිසා මම දුවනවා ගංගායිනට එහා පැත්තට පනින්න. ඒකට මෙහි පිට තියෙන රාජපුරුෂෝ එලවගෙන එනවා. ඉතින් මම ගංගා ළඟට ගිහිල්ලා හිතනද ගඟ පීනන්න මන් දන්නේ නැහැ. ගංගේ මිනිමෝරු ඉන්නවා. සීත දියවැල් තියෙනවා, කෙන්ඩ පෙරෙනවා. ඒ නිසා කිඹුලෝ ඉන්නවා මට පනින්න බෑ. මේ පැත්තෙන් රාජපුරුෂෝ මාව එලවගෙන එනවා තා පොඩ්ඩක් වෙලා හිටියොත් කොහොමදත් ගිනලා මරනවා ඒක නිසා ඒ ආපු කෙනා කරනවා කරනවායි කියලා උපමාවක් පෙන්නනවා රත්නපුර පැත්තෙන් වැඩිචි ගඟේ ඉවුරේ තියෙන ගහකින් මෙහාට ආපු අත්තක එල්ලිච්ච වැලක් තියෙනවා ගඟ මැදට ඉතින් කරන්න තියෙන ඉවුරේ ඉඳලා දූවගෙන ගිහලා අර වැලට අල්ලගත්තොත් කොච්චර හයියෙන් අර වැල අල්ලගන්න වේද කියලා හිතනද ඒ වැලිය වාසිය ගන්නේ ඒකල එක පැද්දිලා යහපැත්තට ගිය ගමන් අතහැරියොත් රත්නපුරේට වැටෙන්නේ. අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? ආපහු පැද්දිලා ගම්පහට එනවා. ඒ නිසා අල්ලන වෙලාවෙත් අල්ලන්න ඕනේ මොකාද මොකාද ඇල්ලුවා වගේ. යහපැත්තට ගිය ගමන් හරියටම එහා කොනටම යන්නේ ඉවුර පැත්තට එනකොට අතාරින්න ඕනේ. ඉතින් ඔය දෙකේදී ඒ අතාරිනවයි කියලා කිව්වට අනේ මට මෙච්චර උදව් කරපු මේ වැලනි මං අතාරින්න ඕනේ කියලා අතාරින එක පමා කරන චිත්තක්ෂණයක් ආපහු මේ පැත්තට එනවා. යහට පැද්දිලා ඉවර වෙන තැනදීම අතහරිනවයි කියලා කියන්නේ අර මෙතෙන් තමයි උදව් කරපු ඒ වැලම ඒ උදව්ව මොකද්ද මම මේ එහා පැත්තට ගියන විතරයි වටම වැල ඕනේ. එහාට වැලට වැඳ වැඳ ඉන්න බෑ. වැලවල හිටියොත් ආදිපුරුෂයන්ට අහුවෙනවා. බුදුරජාණන්සේ ඒකට කුල්ලූපම කුල්ලූපමම් වෝ වික්කවේ ධම්මං දේසී සාමි තරණත් ආයනෝ ගහනත් ආය කිය. ඒ මනසට වැලක් නැත්තම් ඒ මනස කරන්නේ මේ කොට තියෙන ලී කැලි ටිකක් කෙහෙල් කන්දන් ටිකක් එකතු කරගෙන පහුරක් බැඳගෙන ඒක ගඟට දාගෙන අතින් පහින් දමි ගහගෙන කොහොම හරි එහා පැත්තට තල්ලු වෙනවා මොකද මේ පැත්තේ හිටියොත් බය නිසා. ඉතින් මැදදී වෙලා කපා ගත්තට පස්සේ ඔක කොහොමද එහා පැත්තේ සේන්දු වෙන්නේ? එහා පැත්තට සේන්දු පස්සේ මට මේ උදව් කරපු මේ පහුර කියලා හිතන ඕක කර තියානේ යන්න ගත්තොත් මොන තකතිරුකමද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. අර ඒගොඩ වෙන්න ඒ වෙලාවේ හොයාගත්ත කේල් කඳන් ටික මට ඒගොඩ වෙන්න උදව් කරපේ කියලා කර තියානේ යයිද කියලා බුදුහාමුදුරන් දාන් කරන්නේ එක්ක වතු ගඟේ පාකලා රිවි නැත්තම් ගොඩට දාලා යයි. ඉතින් කිසිම බෞද්ධයෙකුට පුළුවන්ද කියලා අහන්න මේ තමන් ඉගෙනගත්ත අභිධර්මය අමතක කරන්න. කරන්න බෑ. කිසිම කෙනෙකුට මේ මේ තමන් උපයාගත්ත සියලු ධර්ම කොටස ටික මට අතාරින්න වෙනවා කියලා හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. ඉතින් කොයිද නිවනක් හම්බෙන්නේ? මේ ධර්මයේ තියෙන්නේ මේක එගොඩ වෙන්නනේ. ඒකේ වැඩේ වුණාට පස්සේ ඒක අතහැරෙනවනේ. ඒක අතහරින්න කැමති නෑ. මේ නිසා සරුවචන්සේ සඳහන් කර තිනවා ධම්මෝ බිවෝ බික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහන්නේ මේ ධර්මියත් උඹට අතාරින්න වෙනව නම් අධර්මය ගැන කුමන කතාවද කියලා. අපි මේව අල්ලගන්නේ කොච්චර කෑදරකමකින්ද කියලා බැලුවොත් හරියට සතිය අල්ලගත්තට පස්සේ සතිය අපේ මේ අවැස්ස නැහැ එක් වගේ තියාගෙන ඉඳ හදලා. ඒක නැති වෙයි කියලා අදහසක් නැහැ. සමාධිය හම්බෙච්චාම ලොකුම බෝධලයක් කරගෙන ඒ ගැන පශ්චාත්තාප වෙනවා. ඒ හැම වෙලාවෙදිම ඒවා සංස්කරණය කරගත්තාන් ඒවා මගේ කරගත්තා නම් අනිවාර්යයෙන්ම දුක. ඒ නිසා ඒක පරෝජන පිණිස පාවිච්චි කරා. ඒක වෙලාවට හැලෙනවා. ඒක උඹට ඕන වෙලාවට හැලෙන්නේ හැලෙන වෙලාවේදී මෙතන ඉල්ලන එකම දේ හිත කරදර ගන්න එපා. දුක් වෙන්න එපා. ලැබුණයි කියලා සතුටු වෙන්නත් එපා. නොලැබුණයි කියලා කනගාටු වෙන්නත් එපා. මෙන්න මේ අකුප්පා ගතිය පුරුදු කරනවා නම් ඒ යෝගාවචරයට භාවනා කර කර ඉන්නකොට සද්දයක් ඇහෙනවා. එතකොට සද්දෙට ගියා කියලා කියන්නේ ආනාපානෙ අතහැරුණානේ. අපි හිතුව සතිය අතහැරුණානේ. ඉතින් යා දැනගන්න ඕනේ මේ අකුප්පා චේතෝ විමුක්තිය ලබන්න නම් ඇතිවෙච්ච සතිය දැක දැක දන දන කැඩෙන වෙලාවක් එන්න ඕනේ මේන්න මේකට අවදි වෙන්න දැන් මයි ළඟ තිබුණ සතිය මගේ අතින් ගිලිනවා මෙන්න මෙතනදී නොසැලී ඉන්න පුළුවන් නම් කියලා අම්මා මුත්තා කිව්වත් කරන්න බෑ අම්මා මුත්තා කිව්වත් කරන්න බෑ මොකද ඒ තරම අපි මේවා අල්ලගෙන ඉනවා ඒ නිසා මේ ඇල්ලුවොත් සතිය උනත් දුකක් ප්‍රයෝජනේ සලකලා සතිය පාවිච්චි කරොත් වටිනම දේ තමයි සතියෙන් නැති වෙලාවේ මම සතියේ නෑ කියලා දැනගන්න එක. ඒක ඒක මේ සම්මත සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධයාට අල්ලන්නම බැරි එකක්. මොකද මේගොල්ලෝ ඒක මේ සින්න කරගන්න හදනවා බුද්ධියට සින්න කරගන්න හදනවා ඒක නිසා මේ අමාරුවෙන් උපයාගත්ත සතිය මේ අමාරුවෙන් උපයාගත්ත සමාධිය මේ අමාරුවෙන් උපයාගත්ත ධර්ම ඥානය මේ අමාරුවෙන් උපයාගත්ත ප්‍රඥාව මේ දෙක අතරින්ද වුණොත් ඉතින් ලොකු පශ්චාත්තාවයක් වගේ. ඒ නිසා මේවා පාවිච්චි කරන්න ප්‍රයෝජනේ සලකලයි. මේනික උපකරණ ටිකක් විතරයි. වඩුවෙක් පාවිච්චි කරන උපකරණ ටික වගේ ඒ ටික ඊතන අතහරින්න බැරිකම නිසා සතිය ඇති වෙච්ච කෙනා සතිය ඇති කරගත්තේ නැති කෙනාට වැඩිය පශ්චාත්තාප වෙනවා අයියෝ මේ සතිය තිබිලා සතිය නැති වුණා හරියට ඒක නිකන් මේ පදක්කමක් හම්බුණා වගේ ආමියකේ ලොකු වීරකමක් කරලා වගේ නමුත් ඒ ඒ පශ්චාත්තාප වෙන විලට නැවත සතිය ඇති කරගන්නත් බෑ අර හිතේ ද්වේෂ සහගත ගතිය නිසා. ඒ නිසා සතියේ එනකොටත් සතිය යනකොටත් සමසිත සමාධියේ එනකොටත් සමාධිය යනකොටත් සමසිත ආස්වාද ප්‍රසආසේ පේනකොටත් යම් වෙලාවක ආස්වාදසස තල්ලු කරන සද්දයක් ඇහෙනකොටත් සමසිත සද්දයක් එනකොට ඇති වෙච්ච හිත වගේම සද්ද කියලා ආය ආනාපාන එනකොටත් සමසිත ගන්න පුළුවන් නම් ඒකට අපිට කියන්න වෙනවා මෙන්න මේ සඳහා සූදානම් මනසට මේ සඳහා ලෑස්තිලා යන එක නම් මේ අකුප්පං ඥානං කියන එකට ලෑස්තිලා යන. ඒක මේ තමා විසීම වදා වදා හදා වඩා ගන්නා දරුවා තමාම වනේලාල කොටලා කොටන්න කියන්නේ මම නෙවෙයි රජුරෝ කියනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපිට ඒක හිතන්න අමාරුයි. මොකද ඒක පේන්නේ මේ මවකගේ තියෙන මේ තමන්ගේ මස්සෝ ලේවට තියෙන ආදරය කියලා. නමුත් මේක පිළිබඳව චූල ධම්මපාල සූත්‍රයේදී සරුවචන් වහන්සේ මෙසිහි කරනවා. එදා මම රාජමහීසිකාවට හම්බෙච්ච පළවෙනි දරුවා. චූල ධම්මපාල කියලා නම තියලා තියෙනවා. තාත්තගෙනම කාලාබු කියන රජුරෝ. ඒ බිසුණාංශයට දරුවෝ නැහැ. රජුරණ પરම්පරාව ගෙනාන දරුවෝ නැහැ. ඉතින් යාදිලියා දිනවා, පූජා තියනවා, බෝධි දැන් කාලේ කට්ටිය බෝධි පූජානේ තියන්නේ. අයියෝ බුදුහාමුදුරුවෝ දන්නවනේ මේ ගෑනුවට ළමයි හම්බෙන්න බෝධි පූජා තියනයි කියලා වහ කනවා. අද බෝධි පූජා තියෙන ඔව්වට. එදා නම් ඒව පොත්වල සඳහන් නැහැ. කෙසේ නමුත් ඔන්න පිළිසිඳ ගත්ත දරුවෙක්. ඉතින් ඒ වෙලාවේ ඉඳලා රජුරෝ මහේසිකාවට ඉතින් කිරියම්මලා දීලා ගැප් පෙරහැර පාලා කොහමද උන දරුවා හම්බුණයි කියමුකෝ. දරුවා හම්බෙලා සුළු කාලෙකින් රජුරු අන්තපුරයට ගියාට පස්සේ මේ බිසවුන්නාන්සේ ඒ දරුවා දිහා හැලිලා ආදරයට බලන්න රජුරු ළඟින් යනවා. රජුරණ ගෞරව කරන්නේ නැහැ. රජුරු හොඳටම බීලා. ඒතර රජුරෝ හිතනවා මේක ඉපදිලා දවස් 5න් මේ අම්මා මේ තරම් ආකර්ෂණය කරනවා මේක ලොකු වුණාට පස්සේ මට මොන දෙයක් කරයි ගහලා කියනවා ගෙනල්ලා හතරකට හතරට කඩලා කපලා හතර වහල්කඩ එල්ලන්නේ කියලා. දැන් රජුරෝ හොඳටම බීමතින් මේ ඉන්නේ. තමන්ගේ අග්‍රමහේසිකාව හම්බෙච්ච දරුවට කරන ආදරය නිසා මට රාජගෞරව කරේ නැහැ. ඉතින් රජුරවන්න උදහස් වෙන්න තියෙන ප්‍රධානම දෙයනේ. ඉතින් දරුවා හතර කඩකට කපලා එල්ලනවා. එල්ලන්නයි කතාව. දැන් රජුරෝ පත්‍රිපිය බලාන ඉන්නවා. ගහලයා ගෙනල්ලා කුමාරයා තියලා තිනවා දඟගෙඩිය උඩ. අම්මා ඉන්නවා බලාගෙන සිහි එනවා දෙහි නැති වෙනවා. ක්ලාන්ත වෙනවා, මැරෙනවා, ආය ක්ලාන්ත වෙනවා, ආය පණේනවා. ගහලයා බලාන ඉන්නවා. මේ කඩුව පාත් කරන්න. ඉතින් එතකොට මේ මේ පුංචි දරුවා තමයි බෝස්තන් ආන්සේ. උන්වහන්සේ කියනවා මට එදා හිතක් තිබුණා මං වෙනුවෙන් මරණ දඬුවම දීපු පිය රජුන්ටත් මං වෙනුවෙන් කලන්තයදී වැටෙන අම්මටත් මාව කපන්න බලන රජ ගහලයටත් මට සමසිත තිබුණා එදත් කියලා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක් චූලසම්පවාහ සූත්‍රයේදී සිද්ධ වුණා. රජ්ජුරුව මගේ පියා. මගේ ජාතක පියා. එයා තීන්දුව කරනවා මාව හතරකට කපන්න. මගේ අම්මගේ බලවෙනි කුරුඳුරේ පුතා. පණිවිඩය ඇහිච්ච වෙලාව ඉඳලා අම්මා කලන්ත ඇල්ල වැටෙනවා. ගහලා තා පොඩ්ඩකින් කඩුව පාත් කරනවා. මට මේ තුන් දෙනා කෙරෙම සමසිත. ඉතින් මේක බුද්ධහම කියලා හිතෙන්නේ නැහැ. මේක නිකන් මේ හිතාගන්න බැරි දෙයක් න වෙලා තියෙන. ඉතින් සම භාවනා කරන කෙනා අහලවත් නැත්තම් ඒ මනුස්සයා කරන්නේ සතිය ඇති වෙනකොට සතුටු වෙනවා සතුටු නැති වෙනකොට කනගාටු වෙනවා. සමාධිය ඇති වෙනකොට සතුට වෙනවා සමාධිය නැති වෙනකොට කනගාටු වෙනවා මේ ඔක්කොම මම කරගන්න හදනවා මේ ඔක්කොම මගේ කරගන්න හදනවා මේ ඔක්කොම මගේ ආත්මේ කරගන්න හදනවා ඉතින් මේ දේ වෙනුවෙන් හරියට මේ මේ මගේ දරුවා මේ රූප මේ සද්ද මේ ගන්ධ මේ රස මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කොච්චර ජප මන්තර මැතිරුවත් මේ සතිය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියලා දෙනකොට අනේ අම්මේ ඈලිපල කුමාරයා කොහොම තමන්ගේම දරුවා වලින් දාලා කොටයිදෝ ඊටත් අමාරුයි මේ මූණු තියා ඔක්කොම මූණු නිකන් එන ගාච්ඡ සෝම් පිටණි වගේ තියෙන මට පේනවා බලන ඉන්නකොට කිසිම පෙම් පාටක් නැහැ මොකද මෙව්ව අහන්න නෙවෙයි නිස්සන්නවනේට ආවේ මේකට සතිය වැඩිවේ නමුත් මේ මනුස්ස මනසට එතෙන්ට යන්න පුළුවන් ලෝකෝත්තර වෙන්න යන්නත් ඕනේ ගියේ නැත්තම් මේ අපි කරන මේ මේ එදිනදා ජීවිතයේ තියෙන මේ සැලෙන ගතිය ඒක බුදුරජාන් වහන්සේ දකින්නේ තිරිසංගතියක් විදියට ඒ නොසැලෙන ගතියකට එන්න ඕනේ. ඒකට අර සුන්දර වචනේ අපිට තියෙන නොසැලෙන මනස නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවිය. අමාරු බව හැබැයි නමුත් අපි සිංහල ගරු කරලා තියෙනවනේ මේකට. සිංහල ගරු කරලා තියෙනවනේ මේකට. ඒ නිසා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම વિશે බලලා සතිය ඇති වෙනකොටත් නැති වෙනකොටත් හරියට ආස්වාසිය ඇති වෙනකොටයි නැති වෙනකොටයි දිහා හොඳට බලා ඉන්නා වගේ. බලා ඉන්න පුළුවන් මනසක් හිතන්න බලන්න පුළුවන් ඥානයක් හිතන්න ඒක උප්පත්ති ලැබපු හැම කෙනාටම සමානව තියෙනවා හැබැයි Taman දන්නේ ඒ වගේම ඒක අගය කළ යුතු දෙයක් බව එහෙම නැත්නම් උපයාගත යුතු සාක්ෂාත් කළ යුතු ධර්මයක් බව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නොකියුවනම් බුදුරජාණන්සේ නොකියුවනම් අපි දන්නේ සතිය හැමදාම එක දිගටම පවත්වන්න පුළුවන් දෙයක් විදියට. එහෙම නැත්නම් සතිය සංස්කරණ සංස්කාරයක් කියලා හිතන්නේ නැහැ. සතිය මට ඇවැත්තටම තැවැද්දට හම්බෙච්චි බූදලයක් වගේ කරගෙන හිතාන ඉනවා. ඉතින් මේ විදිහට කල්පනා කරන සද්ධාවද, වීරියද, සතියද, ප්‍රඥාවද සියලු ධර්ම උපයන්න ඕනේ. ඒක දිනුවරට හැරපියා යන රජකුසේ කියලා කඟ වෙන මේ කග්ගවිසාන සූත්‍රයේ සඳහන් කරන රටක් තියෙනවා කියන එක ලේසි නෑ. රටක් යුද්ධ කරලා දිනාගත්තට පස්සේ රාජ්‍ය අතහරින්න පුළුවන් නෑ. Taman දිනාගත්ත රජය අතහරින්න පුළුවන් නේද? දිනුවරට හැරපියා රාජාව රට්ටම් විජිතම් පහය. දිනුවරට හැරපියා යන රජ කුසේ දැන් බුදු ජානනාංශේ ජාතිය කුලය මාව ඔක්කොම බල්ලනේ ඉපදුනේ ඔය අවසාන භවී පස්මා බැලුම් බලන්නේ අම්මා තේරුවා ජාතිය තේරුවා ස්ථානේ කුලේමව ගී ගැතන්නේ දවසේ ඌව බල බල ඉන්න බෑනේ ගිහිල්ලා ඉවරලා කුල බෙදෙට බෑනේ එහෙමනම් ඉතින් අඩුකුලේ ඉපදින්න එපා එහෙමනම්. පස්ම වැළුඹුණොත් නෑ අඩුකුලේ ඉඳලා බැන්නට කවුරු ගණන් ගන්නෑ. රජ කුලෙම ඉපදලා කුලයට බනින්න ඕන. සියලු සම්පත් උපේලා මේ සම්පත් රකින්න මිනිසුන්ට දොස් කියන්නේ තොපි මොනවද මේ අල්ලන්නේ වටින දෙයක්ද මේ කුණු කන්දලයක් නල්ලන්නේ ඕ බලපන් මට හම්බුණා මං ඒකත් අතහැරියා මං ඉන්නේ ඩෙඩ වටන තැනක් කියලා. ඉතින් අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අකුප්පා චේතෝ විමුතියේ නම තමයි තථා තතතා කියලා කියනවා එහෙව් ගතිය. දිනුවත් පෙරදුනත් සමසිත. ඒක තමයි තථාගත කියන නම සරුවචනාංශයට බැඳිලා තියෙන්නේ එහෙව් තැනටපත්තු. තත භාවයටපත් වෙච්චි හොඳට මතක තියාගන්න ඒක තමයි අපේ ප්‍රകൃතිය. අපිට මේ සැලෙන බතිය ඇවිල්ලා තියෙන්නේ මේ එක ආත්මයක් ඇතුළත මේ අපි ඇසුරු කරන්නම් අපිට බොලේ නරක් කළා තියෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ අක්කා මේ මගේ සිංහල බුද්ධඝම මෙව රත්තරන් මෙව අසුචි කියලා ගේනකොට ගෙනාපුවා නෙවෙයි මම බැරි වෙලාව රුසියන් ආණ්ඩුවක රුසියන් රජයක ඉපදුනා නම් මම ඉගෙන ගන්න වෙන දෙයක් එදාට මම ඒක මගේ කරගෙන මැරෙන්න හදනවා බෙල්ල කන්න හදනවා එතකොට සිංහලෝ මරන්න ඕන කියලා කියන්නේ ඉඳී ඒක නිසා ඒක මේ අතරමඟදී හම්බෙච්ච අපි මේ ඔළුව කුරුවල් වෙන ගතිය ප්‍රകൃතියේ බුදු ජානන්ත හොඳටම දන්නා ප්‍රകൃතියේ ඒ ලාභයට පාඩුවට මේක ඇත්තටම කියන්නේ පරිණාමය කියලා. පරිණාමයේ තියෙනවා පරිසරයට හැඩ ගැහෙනවා කියලා එකක්. survival of the fittest. නැත්නම් අනුවර්තනය කියලා. මේ අනුවර්තන ගතිය අපි තටමඬ ඕනේ එක තියෙන එකක්. අපිට ඕනේ නම් නොසලෙන මනසකට අනුවර්තන වෙන්න ඕන කියලා ඒක ගන්න වැඩි එක වැඩි කල් යන්නේ. හැබැයි ඒක ඕනේ නැත්තම් අපි කොච්චර බුද්ධහගම් කරත් ත්‍රිපිටකේ කටපාඩම් කරත් මොන જાති කෙරුවත් පෞරුෂත්ව වෙනසක් වෙන්නේ ඒක නිසා අර චේතෝ සමාධියක් ඇති කරගත්ත කෙනාට අවශ්‍ය නම් මැරෙන්න ඉසලා සාක්ෂාත් කරන්න මම මේ උපයපුදී කොහොමඩත් මරණෙදි නැති වෙනවා. ඒක මැරෙන්න ඉස්සෙල්ලා මේක අතාරින්න එක. ඒක වීරත්වයක් තියෙනවනේ. කොහොමඩක්වත් අතාරින්න වෙනවනේ. ඊට වැඩි මීට වැඩි හොඳයි අතහැරලාම දාලා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතින් අකුප්පං ඥානං කියලා ඒකට අපේ කිට්ටු අන්තෝ කිසිම කෙනෙක් අපිට සහයෝගයටත් නැහැ. ඒගොල්ලෝ තේරුම් ගන්න මට්ටමකුත් නැහැ. හැබැයි ඒගොල්ලෝ කැමැති <clears throat> අතාරිනකොට ඒගොල්ලන්ගේ පැත්තට අතාරිනව නම් අන්න නෑයෝ. ඒගොල්ලෝ නම් අම්මෝ පුදුම සැලසුම් කරලා කියනවා ඔක ඌ අතලා අතර බෑ මම පැත්තට දාවන් ඈ. ඒකට නම් නෑයෝ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. ඉගෙන හරි කැමැති බූදලේ අයිතිවාසිකම් කතා කරන්න කැමැති. නමුත් මේ අතරින්නේ එහෙම જાතියක් වංශයක් ආගමක් තෝරලා නෙවෙයි උදේට නැගිලා කුණු කෙල ටික බිම දාන්නේ. දුක්ඛ ඒක මේ අර්මිනියට නිඳා කරන්න ඔක්ක කාටවත් නම්බු කරන්න නෙවෙයි අර කුණ අත කරනවා වගේ මේක අතහරින්න පුළුවන් නම් ඒකට කියන්නේ අකුප්පං ඥානං කියලා මේකට කියනවා තතතාවය කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අකුප්පං ඥානං දිනු කරන්න ඕනේ නම් කාට හරි භවනා කරපු කෙනෙකුට අවිරුද්ධ ප්‍රතිපදාව පුරුදු කරන්න කියනවා. මොන්නම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධතාවයේ ආවොත් එතනම පිච්චෙනවා. ඒක තමයි අසහනය කියන්නේ. ඒක තමයි දැවිලි දැවිලි කියන්නේ. අපි ළඟට කවුරු හරි ඇවිල්ලා මොනාරි ඉල්ලනකොට අහනවා සීබුද්ධියෙන්ද කතා කරන්නේ. ඔව් ආයෙනම් ගනි. කවුරු හරි අපිට දෙන්න හදනවා. මේ සීබුද්ධියෙන්ද මේ වැඩේ කරන ආයෙනම් මෙතන තියලා එච්චරයි. එහෙම නැතු මේ ලැබෙනවයි දෙනවයි ඔය ගනුදෙනු වලදී අපි මේ එකට කැමති එකට අකමැති වෙන්න ගිය ගමන් අර මනසකේ පෞසේරම මගේ මල්ලට වැඩ. මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොන්නම දෙයකටවත් විරුද්ධ වෙන්න ඕන කම නැහැ. මුවින් නොබැදී ඉන්න පුළුවන්. මම අර හාමුදුර කෙනෙක් ගියාලු ප්‍රයිවට් බස් එකේ ඩ්‍රයිවර් වාගෙම තියාවෙත් තියෙන සීට් එකේ වාඩි වෙලා. ඉස්සරහම තියෙන සීට් එකේ. ඇක්සිඩන්ට් කළා එතනම ළමෙක් මැරනවලු. ඒ පොලිස් කාර්ය දුකන ආපු ගමන් කෙලිම කියවලු හාමුදුරන්ගේ අසහක්කේ විතර ඇත්ත. ඩ්‍රයිවර් කියන්නේ අහන්නෙත් නැහැ ළමයි ගැම්ම කියන්නේ අහන්නෙත් නැහැ හාමුදුරන්ගේ සාක්ෂි දෙනවා. හාමුදුර කළා මං ඒ දෙලා ඇත් දෙක වහගෙන හිටියේ කිව්වලු. කියලා ඇත් දෙක වහගත්තා. මොන කරන්නේ? මං ඒ වෙලාවේ බැලුවේ නැහැ මං ඇත් දෙක වහගෙන හිටියේ ඉතින් මට සාක්ෂි දෙන්න විදියක් නැහැ. කාටරි කියදකි නෑ උඹ සාක්කි දිය යුතුයමයි තෝ මරනවා ගහනවා කියලා බෑ ඉතින් ඇද්ද ගහ ගන්න ඕන කෙනෙකුට පුළුවන් එහෙනම් ටෙලිවිෂන් එකේ කුණු හරපැප් පෙන්වන්නයි කියලා හිතන්නේ ඉතින් දරුවොත් ඉන්නවා අත්තම්මලත් ඉන්නවා ඔක්කොම ඉන්නවා සි වසවිලි ලැජ්ජයි ඉතින් මොකද කරන්න තියෙන්නේ ඇද්ද ගහගෙන ඉන්න එකයි තියෙන්නේ කවුරු ඇහුවොත් හරිම අසභ්‍ය දර්ශන නේද මොකද්ද ඉවරයි ඌර නඩු ලියන්නයි මේක හදපු මිනිස්සුන්ට චෝදනා කරන්නයි අසභ්‍ය දෙපින ඇත් දෙක වහන්න පුළුවන් දෙයක් ඇත් දෙක කියන්නේ. ඒ නා බුදුරජාණන් කියන්නේ දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. ඇහුනට මොකද බීරෙක් වගේ හිටපන්. ඔය ඇහෙන ඇහෙන දේවල් වලටපත් උත්තර බඳින්න යන්න එපා. දැනුණට මොකද නොදන්නා වගේ හිටපන්. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. දකින්නවා ඇහෙනවා දැනෙනවා යුත්‍යයිශ්‍ය තේරෙනවා ඥානේ මෝඩකම තේරෙන ඒ උනට මූඩෙක් වගේ මලමිණියක් වගේ පොට්ටෙක් වගේ ඉතින් මේකට නෝන්ජල්කම කියලානේ ලෝකයා කියන්නේ නමුත් බලන්න බුදුරජාණන්සේ මොකද්ද උගන්ලා තියෙන්නේ කියලා ඒ මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී නැත්නම් බාහ්‍ය සූත්‍රයේදී යුද්ධෙටම කියලා තියෙනවා ඇත්ත ඇත්තේ නමුත් අන්දෙක් විදිහට හිටපන් දැකලා දැකපු දේ නතර කරපන් ඔයින් එහාට ඔය ගැන වැඩිපුර විස්තර හොයන්න යන්න එපා ආන්න ඒක උප්පත්ති ශක්තියක් අපේ උප්පත්ති වාසනාවක් ඒක දිගේ යන්නේ මේකට රුචි මේකට අරුචි නිසා ඒ අරුචිය රුචිය මේ ජීවිතයේදී හැත්බැඳිච්ච කාට වෙන තැනකට ගියා නම් වෙන දෙයකට අපි රුචි අරුචිකම් කරන්නේ. ඉතින් ඒකට අපි කොච්චර අහු වෙලා තියෙනවද කියලා බලන්න. අපේ රුචි කෙනෙකුට කවුරු හරි ගැහුවොත් පුදුම වේදනාවක් නේ. අපේ අරුචි කෙනෙක් විනාශ වෙලා යනවනම් අනේ සාදුවකට තවත් එන අත ගහපන් කියලා ඉතින් සන්තෝෂ වෙනවා. මෙන්න මේ දේ තියෙනවා. ඒක සංස්කෘතික ගති වශයෙන් තියෙනවා. නමුත් හිතේ මේක නැති කිරීම සඳහා මේ අවිරුද්ධ ප්‍රතිපදාව මොනම දෙයක්වත් කවුරු හරි කරන දෙයකට විරුද්ධ වෙන්න එපා. ඉතින් මේ මනස වැරදි වැඩක් කරනවා. ඒ කර්මානුරූප වෙයි. ඉතින් අරගෙන යයි. ඇවිල්ලා ඇහුවොත් ඔබතුමා මේ නොසයන මනසක් ඇති කෙනෙක් මම මේ වැඩේ කරනකොට ඔබතුමා මොකද කියන්නේ? ආ එහෙමනම් යාට කතා කරලා කියන්න මට හිතෙන විදිය මෙහෙමයි. ඒ වෙනස උඹ දැනගනින් මං ඉස්සරව්ව කරන්න දෙන්න බෑ කියලා මම ඉදිරියට පැනලා කරන්න ගියොත් අර මං කරන පව් ටික ඔක්කොම මගේ මල්ලට තමයි වැටෙන්නේ. මේ පවුල්ලේ ඉන්න අයට කිට්ටුවෙන් අපිට කරන්න බෑනේ. අපි හිතනවා ඒව හදන්න ඕනේ. ඒව මේ හරියට මේ අපි සුද්ධවන්තයෝ වගේ කතාව. මේ අනුන්ගේ කොන්තරත් අරගෙන අනුන් හදන්න හදන. සුද්ධවන්තයෙක් උනාට පස්සේ නම් කමකුත් නැහැ හැබැයි මම එකක් කියන සුද්ධවන්තයෙක් උන කවදාවත් යන්නේ නැහැ ඔය ඔය අනුන්ගේ කුණුරෙදි හොදන්න යන්නේ ඒකයි සුද්ධවන්තයයි කියන්නේ එයා දන්නවා විවේක වෙලා ඉන්න එක. ඉතින් ඒ අවිරුද්ධ ප්‍රතිපදාව ඒකටම අරණ ප්‍රතිපදාව සාමීචි ප්‍රතිපන්න ධම්මානුධම්ම ප්‍රතිපදා වචන 15ක් විතර බුදුරජාන්සේ දේශනා කරලා තිනවා මේක දැක්කට පස්සේ මේ ඇතිවෙච්ච හිතේ සමාධිය රැකපල්ලා නැත්නම් පරිසරයට බනින්න එපා. අල්ලපු ගෙදමන්සට බනින්න යන්න එපා. ඒක උඹ රකින්න දන්නේ නැතිකම තියෙනවා. මොනසයි අකුප්පං චේතෝ විමුක්ති කියන අකුප්ප ඥානං කියන එක මේ කිසිම කෙනෙකුට නැත්තේ නෑ. උඟ දෙනෙක් ඒක නෝන්ජල්කමක් විදියට, වැරදිල්ලක් විදියට, වැරදිල්ලක් විදියට දාගත්ත නිසා අපි මේ පැත්තෙන් හිතන්නේ. ඒ හිතනද අර ආනන්තරික චේතෝ සමාධි කියන එක ටිකක් හරි ලැබිලා තියෙන්න ඕනේ. බණත් ඇහිලා තියෙන්න ඕනේ වෙනම මේ සඳහා උත්සාහයක් ගන්න ඕනේ ඒ උත්සාහයට කියනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තමන් ගත කරන හැම වචනයක්ම කරන හැම වැඩක්ම තමගේ හැම ජීවන මේ බඩ රසාවක් මේ නැත්තම් ආජීවයේම හැම වෙලාවම මතක තියාන්නේ ටික පවු නොදී අරින්නේ නැහැ අනිවාර්ය මේ වැඩේ තමන්ට ගෙවන්න වෙන නිසා අඩුම වියදමකින් ප්‍රයෝජනේ සලකලා විතරක් වස්තු පාවිච්චි කරලා පරිසරයට කලබන් නැතුව පුළුවන් තරම් ආජීවය රැකගෙන ජීවත් වෙන්න හොඳම රසාව මොකද්ද කියලා දන්න. හිඟන එක. බුදුරජාණන්සේ පිටුසුගා වැඩලා ජීවත් වුණේ කිසි කෙනෙකුට වචනයක් කියන්න බෑ. දින දෙය කනවා. ඒකට බුදුරජාණන් කිව්වේ උඹත් පිටුසුගා වඩිනවා නම් උඹට හම්බ වෙන භෝගයට කියන්නේ බුද්ධ භෝගය කියලා. අපි හිතන්නේ ඒක මා ಜಾති අපේ පහත්මුතු પરම්පරාවත් කරපු නැති වැඩක්. එහෙමනේ යසෝදරාවත් කිව්වේ සරුවචන්හන්ත පින්නපාත වන්නකොට සුද්ධෝදන රජුන්ට ෂර්ට් එකක් අඳ ගන්න පන්තක නැති වුණා. එළියට බැස්සේ උඩුකය නිරුවත්ව මොකද මේ මගේ පුතා හිඟා කනවා කියන්නේ. මොකද්ද මේ කරන නිග්‍රහයක නෑ නෑ මහරජා අපි මේ අපේ වංශේ පවත්වනක මොනවද අපි ඇවිල්ලුනේ රාජ වංශේනේ ඉතින් අපේ කවුද හිඟවන්නේ නැහැ ඔබතුමාගේ වංශේ රාජවංශේ මගේ වංශේ බුද්ධ වංශේ. මගේ බුද්ධ වංශේ ලොකුම රසාව තමයි කවුරු හරි නොනුකම්පාවෙන් දෙන දෙයක් ආපන්. ඒකල්ල බයිබෝයි කියලා අරසාවයක්. එතකොට මේ හම්බ කරගෙන කන එක අරු මිරිකගෙන හූරගෙන කන්න ගියාම ඒක උර්ග මුර්ග කබරයෝ එහෙම පණ තියෙන සත්තු කන්නේ මම දැක්කයි රිලෙවෙක් කටුසෙක් කල්ලාන අයිස්ක්‍රීම් එකක් කන්නා වගේ ඔළුවේ ඉඳලා කාගෙන කාගෙන කාගෙන කට ඇතුලේ නලියන එක පැත්තක. මේ පැත්තilla කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් ඉක්මනට ඉවර කරන්න මේ. ඒක දතක් ඔය මේ ඔය මේ බුදුගේ තින්ද ගාලා ඉස්සර තියෙන වෙලාවක ඔය පල්ලෙහා යන පාර වෙනස් කරා මොකද්ද එක්කට 25 කුටිය හදලා. ඒ ඒ පස්ගොල්ලේ මිටරි පොඩ්ඩක් වෙලා ගිහිල්ලා මම දැක්ක සර්පියෝ දෙන්න එකාට එකා ගිලගෙන. එක සමාන සර්පයෝ දෙන්නේ ගිලපු එකාගේ කඳ නලියනවා. අරු ඉතුරු ටික පොඩ පොඩ පොඩ පොඩ අදිනවා ඇතුළට මේ ගන්න. ඊට පස්සේ දැකපු ගමන් මං ගිහලා කිව්වා විහාරෙට මේ හොඳ ලස්සන දර්ශනයක් තියෙනවා දකින්න අමාරුයි ඒක. ගිහලා බලන්නයි කියලා. ධම්මින සත්‍ය අමුතොත් ආවා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේක පෙන්නපු එකට පින් සිද්ධ වෙනවා බලන්න මෙන්න මේක තමයි අපි මේ මේ හුසූර කනවයි කියන්නේ. අපි එදිනදා අනුන්ගේ දේවල් හූරගෙන කනකොට ওই සර්පය දෙන්න වගේ තමයි. වන්දනා කරලා එනකොට අර අරු අමාරලා දාලා ගිහිල්ලා ගිල්ල ඉවර කරන්න බෑ. ඒ තරම් ලොකු සතෙක්. නමුත් ඌ මැරිලා අනිත් එකා ගිහිල්ලා ඌත් යන්නේ නැති මම හිතන්නේ මේ ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ඇඟ අමාරුවට. කන්සල්ට් කරන්න යන්නේ ඇයි බුදු අම්මේ අර අච්චර ලෝක එකක් මරාගෙන කණ්ඩ හදලා කණ්ඩ බැරි වෙච්චාම මනුස්ස ජීවිතය කියන්නේ ඔච්චරයි. හිඟා කන ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න. කාටවත් දෝෂයක් කියන්න බෑ. නමුත් බුදුහාමුදුරුවෝ අපි හිඟමනටපත් කරනවානේ. බුදුහාමර අපිට හිඟමනටපත් කරන්නේ මොකටවත් නෙවෙයි අවිරුද්ධ ජීවිතයක් ගත කරන්න. ඔබ දෙන දෙයක් තම්බලා දෙන තම්බලා දීපන්, බැදලා දෙන බැදලා දීපන් කන එකයි තියෙන්නේ. මේකේ තියෙන වටිනාකම තේරෙන්නේ නැහැනේ. කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියා ගන්න එකේ බුදුහාමරෝ දීපු ඇඳුම අඳින එකේ අපිට ඕන ඕන જાති මොහතර කව කපා කරන්න ගියාම මොකද්ද වෙන්නේ රාගේ විතරනේ. අද විතර ඇඳුම් මොහතර තියෙන යුගයක්. කවදාකවත් දැකලා තියෙනවා. අද තරම් ගෑනු හෙළුවෙන් ඉන්න යෝගයක් කවදාවත් දැකලා තියෙනවා. මෝතර වැඩි වෙන්න වැඩි වෙන්න විල්ලජ නැත්තම් එළියේ. මේක දිහා බලනකොට අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකේදද පොහොර දාන්නේ. මේ අකුප්පං කියන බුදුහාමරගේ තතතාවේ තියෙන්නේ කොහෙන්ද කියලා දනින්න භාවනා කරලා යන්තම් හරි චේතෝ සමාධියක් කියන විකල්පයක් තියෙන කෙනෙකුට විතරයි හිඟා කණ එක වටිනාකමක් තේරෙන්නේ. අනික් කට්ටියට හරි ලැජ්ජාවක්. මෙයාට රකින්න දෙයක් තියෙනවනේ දැන්. චේතෝ සමාධියේ තියෙන එක රකින්න ඕනේ. ඒ නිසා ඕන දෙයක් අප ගන්න. කැඩිච්ච සතිය ඇති කරන්න ඕන. ඒකට ජීවිතය හැඩ ගහ ගන්නවා. එහෙම නැති කෙනෙක් මොකටද හැඩ ගන්න? යාට ඉතින් තියෙන්නේ අල්ලපු ගෙදරට වැඩිය ලොකු ටෙලිවිෂන් එකක් ගන්න ඕනේ. අල්ලපු ගෙදර එක කාර් එකක් තියෙනවා අපි ළඟ දෙකක් තියෙන්න ඕනේ. මේ සටනේ තියෙන්නේ. ඉතින් මේකටනේ අපි මේ මේ හෙට අන්ද තියෙන ඡන්දෙන් අපි වැඩි ඡන්දෙන් ඉල්ලන්නේ මොනවද? අපිට මොනවද එනවා කියලාද ওই ඡන්දේ ඉල්ලන්නේ? ওই කුණුහරුප ටික දෙන්නම් කියලානේ. යටිතල පහසුකම් ටික දෙයි. සුකොබෝගි දේවල් දෙයි. කොහෙද යන්නේ? ඒ කවුරු මොන જાති කරුවත් බුදුජානක කියපු දේ බොරු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලන්න. භාවනා කරන එක නඩ තේිනවා මට රකින්න දෙයක් තියෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන් කියන දේ හරි. රකින්න දෙයක් තියෙන නිසා බුදුහාමර කියන දේ හරි. නැත්තම් ඉතින් ওই ඡන්ද ඉල්ලන කට්ටිය කියන දේ තමයි හරියන්නේ. ඒගොල්ලෝ නේද ගෙනලා දෙන්නේ. මේ මේ ඥාණය කිසිසේත්ම හිතන්න එපා එක්කිනුවට අඩුවෙන් එක්කිනුවට වැඩියෙන් තියනවා කියලා. මේක දැක ගන්න ඕනේ නැතිකම තියෙනවා. මේ මට කැපී පේන්න ඕන එකම නිසා අපේ වන්දෙට, අපේ ජාතියට, අපේ දරුවන්ට කියලා කැපී පේන්න ඕන නිසා මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන ඕන එකට අහිංසක ප්‍රතිපදාව කියලා කියන්නේ. මේ අවිරුද්ධ ප්‍රතිපදාවට යන්න Taman ළඟ ගුණ චරිතයක් හදා ගන්න ඕන. දානේ, සීලෙන්, සමාධියෙන් ඒවා ස්ථිර නිසා නෙවෙයි. ඒවා ඇතිව නැති වෙන දේවල්. හදාගෙන ඒක රකින්න પરම්පරාවට අපි කියනවා ආර්ය પરම්පරාව කියලා. ඒ වංශයට කියනවා ආර්ය වංශය කියලා. ඒ ව්‍යවහාරයට කියනවා ආර්ය ව්‍යවහාරය කියලා. ඒ ව්‍යවහාරයේ තේරෙන්නේ භාවනා කරන ලෝකයට මිස භාවනා නොකර අත්දකින්න ලබන එකට ගන්න බෑ. ඒක නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අකුප්ප ඥානං උගන්වන්නේ නවවෙනි 10 9 වෙනි එකට කියන්නේ තාමත්ම අනික් ಗುಣධර්ම වඩ아가න එකෙන් ආඩිය වෙච්ච කෙනාට තමයි මේ පදක්කම දෙන්නේ. ඔක්කොම හැකියාවන් ලබා ගන්න නමුත් කිසිම හැකියාවක් නැති කෙනෙක් විදිහට ඉන්න. හැම හැකියාවක්ම ලබා ගන්න කිසිම දෙයක් නොකර ඉන්න බෑ. හැම හැකියාවක්ම ලබාගෙන කිසිම විදිහකට කාටවත් පෙන්වන්න එපා. කියා පාන්න යන්න එපා. මේ හැකියාවන් ටික ධානය හිටපුවාම ඒ මනුස්සයාට දෙයියොත් වඳිනවා බුදුත් වඳිනවා. අන්ධහර පාන්න කියා පාන්න යන්නේ නොසැලෙන මනසක්. නොසැලෙන මනසක් ඇති කරන්නත් බෑ ಗುಣ ටිකක් නැතුව. ඒ ಗುಣම නැති වෙන සුළු බව දැනගන්නත් ඕනේ. ඒ ටික ඇති කරගෙන ඒ කැඩුනට කමක් නැහැ මට හදන්න පුළුවන් කියන ගතිය විස්තර කරලා සාරිපුත්‍ර සාංශය අහනවා යම් කිසි කෙනෙක් මේ විදිහට අකුප්පං ඥානං එහෙම නැත්නම් මේ උපයාගත යුතු සාක්ෂාත් කරගත යුතු දේ දැනගත්තට පස්සේ ඒ කෙනා මේ මේ වෙනුවට අපි ළඟ තියෙන ජඩකම් අපි ළඟ තියෙන අරියාදුකම් මතුවෙන්නේ මොකද හැම කෙනාම ආහාර මතින් රඳා පවතින බවත් ආහාර හොඳ නම් හොඳ කෙනෙක් වෙන බවත් ආහාර නරක නම් නරක වෙන කෙනෙක් බවත් එහෙම නැතුව ස්ථිර පවතින දෙයක් නැහැ ඒ නිසා මේ ආහාර වර්ග හතර පිළිබඳව නැත්නම් මේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක සාරිපුත්තු සෝහන්සේ සඳහන් කරලා තිනවා ඒක දැනගන්න නම් අපි හිතන්න ඕනේ මේ කන බඩවීතෙන් හම්බ වෙන කබලින්කාර ආහාර විතරක් නෙවෙයි අර දෙවෙනියට විස්තර කරපු අපි නිතරම ස්පර්ශ කරමින් ඉන්න ඕන නැත්නම් ජීවිතේ පවතින්නේ ඒ ස්පර්ශ ආහාරය පිළිබඳව නිතරම ඇහැට රූප වෙනු නැත්නම් ඇහැ කුණු වෙන්න පටන් ගන්නවා කණ්ඩ සද්ද ඇහුන් නැත්නම් කන කුණු වෙන්න පටන් ගන්නවා. නාසයේ දිවට කයට මනසට ඒ අරමුණු නොලැබුණොත් ඒ ඉන්ද්‍රියන් එහෙම පිරිහෙන පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා අඟහරු ලෝකෙට යනකොට අතරමැඟදී මාසයක් ඉඳ සිද්ධ වුණොත් අභ්‍යවකාශයේ අපේ ඇටපද්ධතිය 100ට 1ක් දිරනවායි කියලා. මොකද ඒකට ව්‍යායාම නැහැනේ. යම් විදියකට මාස මෙච්චර ගාණක් එක දිගට අවකාශයේ හිටියොත් නැගිට මෙහාවට පස්සේ හිට ගන්න යනකොට කඩන්න වැටෙනවා. මේ ඇට එතන එතන හයි වෙන්නේ ව්‍යායාම ලැබුණොත් විතරයි. නැත්තම් ඒව හේම කැල්සියම් ඔක්කොම දී වෙන්න පටන් ගන්නවා. ඕනම ඉන්ද්‍රියකට අදාළ අරමුණු නැණේ කුණු වෙනවා. ඒ නිසා අරමුණු ඕනේ. නමුත් අනවශ්‍ය අරමුණු ගන්න එපා. ප්‍රමාණය ඉක්මවලා ගන්න එපා. ඒ නිසා ස්පර්ශය අපි දැන් දන්නේ අනවශ්‍ය ටිකද අවශ්‍ය ටිකද සුඛෝභෝගී දේ කියලා දැනගන්න නම් ස්පර්ශය අපිව නාසනුවක් දාගත්ත මීහරකෙක් කවපිය ගෙනියන ගමන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මම උදේ ඉඳලා හැන්ද වෙනකන් මොන විදිහේ ස්පර්ශයනද කඹරන්නේ මොන විදිහේ ස්පර්ශයටද දාත වෙලා තියෙන්නේ බැලේක් වශයෙන් කටයුතු කරන්නේ කියලා දැනගත්තොත් කොහෙදෝ ඉන්න කාගේදෝ න්‍යායපත්‍රයකට මම වැඩ කරන්නේ. ඔයකම ස්පර්ශයක්වත් සන්තෝෂ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ නිසා ස්පසාහාරය පිළිබඳව අවබෝධකරනද එතකොට මේ සතියෙන් රූපයක් දකින තද්දයක් අහන හැම වෙලාවෙදීම අවබෝධකරනද කායගත සතියෙන් සතිය ඇති කරගෙන අපි දවස පුරාම කරන දේවල් වලදී හැකිතා මගේ හිත දැන් යොමු වෙලා තියෙන ඇහැටද කනටද ආදි වශයෙන් දැනගන්න ගතිය හිතන්න කාටවත් කියලා කරගන්න පුළුවන්ද කියලා කවදා හරි හිතන්න මේ පහුවෙච්ච එක පස්සේ කරන්න පුළුවන් වෙයි කියලා කද්දාවත් බෑ ඒක එතනදීම කරන්න ඕන ඊට පස්සේ මනෝ සංචේතනාහාර කියලා කියන්නේ අපි මේ අනාගත හීනයක් වෙනුවෙන් මේ මොහොත ගත කරලා තියෙන්නේ. කිසිම කෙනෙක් වර්තමාන ජීවත් වෙන්නේ දරුවන් පිළිබඳ අනාගත හීන, රට පිළිබඳ අනාගත හීන, මම නිවන් දකින්න ඕන කියන අනාගත හීනයක් විතරනේ මේකේ තියෙන්නේ. ඒ චේතනා ටික අපිව නාස්ලනුව අරගත්ත මීහරකගේ අරගෙන යන හැටි පොඩ්ඩක් බලන්න. වෙනව නොවෙනව වෙනම කතාවක්. කොච්චරක් මේකට පහඳිනවද කියලා. චේතනාවක් තියෙනවනම් ඒ මනසට චේතනා බලය නිසා නොමරී ඉන්න පුළුවන්. අවල් වේ වෙනකම් මම ඉන්න ඕනේ කියලා කිව්වොත් ඒ තරම්ම මේ චේතනා බලවත්. ඒ චේතනා නිසා තමයි ඊගාව ආත්මේ කොයි අම්මගේ බඩේ උපදිනවද කියලා විනිශ්චය කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම තියෙන්නේ මේ ජීවිතයේ ඉස්සරහා තියෙන මොකද්ද හීනමාලිකාව. මොකද්ද වීදුරු මාලිකාවක් තියෙනවා. ලැබෙන නොලැබෙන දේ කෝක වෙතත් ඒ චේතනාවේ වග ඒ චේතනාවේ තියෙන වද දෙන ගතිය තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස සම්පූර්ණයෙන් සංසිඳුණාට පස්සේ අර්ග කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා හිතට කොච්චර කල්පනා එනවද කියලා බලන්න මේ හොඳ විවේකයක ඉන්නේ. හොඳ කෙලෙස් නැතනක. නමුත් කරන්න තියෙන වැඩවල් ඇවිල්ලා අර චිත්තක්ෂණේ කෙලෙස් නැහැටි. ඉතින් බුදුරජාණන් සසඳහන් කරන මේ උපයාගත් චිත්තක්ෂණයේදී නාබි සංඛරෝති නාබි චේතේති හිතන් නැතුව සංස්කරණය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් එතකොට නිවන කියලා කියතයි ඒ උපයාගත්ත චිත්තක්ෂණයේ සංස්කරණය කිරීම තියෙනවා නම් හිතවිලි තියෙනවා නම් චේතනා තියෙනවා නම් අර කක්ක කරගන්නවා හදාගත්ත පිටි. ඒ නිසා එතෙන් ගිහිල්ලා සංස්කරණය නොකර චේතනා නොකර ඉන්නවා කියන එක මේ කාය සංස්කාර වචී සංස්කාර නෙවෙයි මෙතන කතා කරන්නේ මනෝ සංස්කාර ඇති කරගන්න නැතුව ඒ කියන්නේ අනාගත ප්‍රාර්ථනා සැලසුම් නැතුව ඇති කරගත්ත භූමිය අරසා කරන්න බෑ මොකද අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් එක එක પરමාර්ථ දිගේ පිටිපස්සෙන් දුවන එක හරියනව නොවෙනවා යුක්තිය අයුතු මොකක්වත් නැහැ. ඒ නිසා හරිම අමාරුයි කෙනෙකුට ප්‍රාර්ථනාවක් නැත්තම් ඒ මනුස්සයා නිකමෙක්. අපි මුළු ජීවිතේම ප්‍රාර්ථනාවක් විතරයි. හැම කෙනාම ඉන්නේ ප්‍රාර්ථනාවකට ප්‍රාර්ථනාවකින් තොරව අනාගත සැලසුමකින් තොරව හිටියොත් අපිට අර හිස්මල්ල කෙලින් හිටවන්න බැරුව වගේ ඉරියව් පවත්වන්නවත් බැරුව යනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. අපි මේ දඟලන්නේ මැරණකම් මේ දේ කරන්න ඕනේ කියන මේ අමුඩේ ගහගෙන එළවන ප්‍රාර්ථනාවත් දිගේ. බුදුරජාණන් කියන්නේ මොන තරම් දාසකමක්ද හැම සංස්කරණයක්ම හැම චේතනාවක්ම කර්මයක් රැස් කරනවා. චේතනාම් බික්කවේ කම්මං වදාන. ඊට පස්සේ බුදුරජාණන් කියපු කතාව ඔයගොල්ලෝ මයිත් එක එකඟ වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම දුකක්. ඒ නිසා හිතේ යම් සමතුලිත භාවයක් ඇති කරගෙන එතන ප්‍රාර්ථනාවක් නොකර ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරේ එතනම ඉන්නවා. ඒ නිසා මේ මනෝ සංචේතන ආහාර වලට අපි පහඳින පහඳිල්ල තේරෙන්නේ ඒක අයින් කරන්න උත්සාහ කරන දවසේ. එතකන් ඒක නිකන් යාළුවෙක් මිත්‍රයෙක් වගේ ඉන්නවා. නමුත් ඒක නිට්ටරෝම කර්ම රැස් කරනවා ඊගාව ආත්මය හදනවා. මෙන්න මේ තුන පස්ස කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර නැත්තම් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැහැ. මේව මත තමයි විඥානය හැම වෙලාවෙම සැලසුම් කරන්නේ. ඒ නිසා මේ තුන ක්‍රමයෙන් ගෙවම් කරගෙන යනකොට එයාට තේරෙනවට නැති වෙනකොට ආය ආහාර දෙන්න ගිරක් දෙන්නේ මේ මමයා තමයි. වෙන කවුරුත් කරන්නේ නැහැ ඒක. ඒ නිසා මේ ආහාර නොදීමෙන් පොහොර නොදීමෙන් විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නැත්තෙන්ද ගෙනියන්න පුළුවන් නිසයි සරුවචාන්සි මේ කායන පස්සරාව කායගත සතිය පෙන්නලා ඒක දිගේ ගිහිල්ලා මේ චිත්තක්ෂණේ පිරිසුදු කරගත්ත විතරක් නෙවෙයි අනාගත සීනෝලින් මේක කෙලසන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් තමන්න දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් අර ඉස්සලා ගත්ත අකුප්පඥාන නොසැලෙන මනසට ආහාර ප්‍රත්‍යයෙන් තමයි මෙයා රැපෙන්නේ. ඒ ආහාර මොනවද කියලා දැනගන්න ওই විශ්වවිද්‍යාලේ ඉන්න ආහාර විශේෂඥයන්ගෙන් අහලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද දන්නේ? ඒගොල්ලෝ දන්නේ මේ බඩගෝස්තරේ විතරයි. බුදුන්සේ පෙන්වන පස්ස ආහාරේ මනෝ සංචේතන ආහාර විඥාන ආහාර අහලවත් නැහැ, දැකලවත් නැහැ. ඒක නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මට දුකක් එනවනම් ඉල්ලගත් එකක් නේ. විහිම් පනවගත් එකක්. එහෙම නැත්තම් ඒක කියනවා හතුරෙක් ගේ කඩන්න මේ වෙලාවට ගෙටේන හතුරෙක් පුතා කියලා වරද්දවල ගෙට ගත්තා වගේ. එතකොට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මෙතෙක්කල් අපි මේ ප්‍රාර්ථනා ඇති කරගෙන මේ හතුරෙක් නෑදෑයෙක් කියලා පටලවා ගත්තා වගේ මේක බුදුහාමර පෙන්වනකොට හිතනවා බුදුහාමරට බැරදිලා වගේ කියලා. නෑ බුදුරජාණන්තර වැරදිලා නෑ අපිටයි පිටපොට ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා මේ ගන්න ආහාර හතර වර්ගෙන් ගන්න ආහාර පිළිබඳව පුංචි අවදියක් තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මේ එන දුකක් කලින් කියලා එන්නේ ඔබ කැමති වෙලා අරන් තියෙන. ආන්න ඉතින් ගියාට පස්සේ ඒ චේතෝ සමාධිය තමන්ට දැනගන්න පුළුවන් නොසැලෙන චේතෝ සමාධියක් තමන්ට ඇති කරගන්න පුළුවන් ඒක අර කියපු ආනන්තරික චේතෝ සමාධිය වගේ අකුප්පඥානම වගේ මේක සිංහලෙන් කියනවනම් කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලට හිත කරදර ගන්න එපා. හිත කරදර ගත්තොත් උඹයි විඳවන්නේ. හිත කරදර ගත්තේ නෑනේ. උඹට වෙලා තියෙනවා ධර්මයක් මනක් කරගෙන ඉන්න. හිත කරදර දෙන්නේ දන්න කට්ටිය. නෑයෝ. වින කාටවත් අපිට හිත කරදර දෙන්න බෑ. පෙම්මතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඒ නිසා කියනවා මේ භව රෝගය සදනා රූපෙට මත් වී කිම දවාලේකලේ කිමදෝ ආලිකලේ කෝ දැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණය කියලා තම්බි කෙනෙක් කියන්නේ. තම්බි කියන්නේ මේ සැප දුක දෙන මේ රූපෙට මත් වෙලා මේ වවන වැවිල්ල මේ රූප වැඩි කරගන්න හදන හැදිල්ල මෙච්චර ලස්සනට පේන්න හැබැයි පාරේදී ගියොත් පේනවා. ඒ පාර දිගේ ගියොත් පේනවා. තම්බිටත් පේනවා. නැත්නම් තම්බිගේ සිද්දු. අපි ඒක පැත්තක දාලා මේ රූප වැඩි කරන්නයි භෞතික විද්‍යාව දියුණු කරන්නයි භෞතික සම්පත් ලබන්නයි යනවා. ඒ භවණ කට්ටියට හොඳ නම් කරගන්න කියන්නේ ඒක කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. නමුත් Tamanne ගැලවෙන්න ඕන නම් ඒගොල්ලෝ අපිට කරන හානියකුත් නැහැ. Taman යන පාට ඒගොල්ලන්ගෙන් අබමරිනකකත් බාධාවකුත් නැහැ. ඒක නිසා Taman හදාගන්න මේ ධර්ම හරහා ඒ අකුප්පා චේතෝ සමාධිය ඇති කරගන්න. එහෙම නැත්නම් කැඩෙන්නේ නැති චේතෝ සමාධියක් ඇති කරන් තියෙන මේ ලෝකේ අතාවකාලිකව ඉන්න ටිකේ මේ තියෙන දේවල් වලින් හිත කරදර ගන්න එක දක්ෂකමක් කියලා හිතන්න එපා. බුදුහාමුදුර අපිට ඒ වෙනුවට වෙනම පාරක් පෙන්නලා තියලා හිත කරදර ගන්න එපා. ඒ වෙනුවට පුළුවන් තරම් වර්තමාන හිත පවත් ගන්න. වර්තමානයේ ඉන්න කිසිම වෙලාවක හිත කරදර නැහැ. එන්නත් බෑ. ඒක අපෙන් අයින් කරන්නත් බෑ කාටවත්. අයින් කරනවා නම් මම විසින්ම වර්තමානයේ පැත්තක තියලා අතීත අනාගතේ හිතන්නේ. ඒ නිසා කවුරුත් දීපු ඌනියමකුත් නෙවෙයි. ඒ දන්නවනම් මම කරන්නේත් නැහැ. මම හරියට මේ පිටපොට යන්නේ නැතුව දැනගත්තනම් කරන්නේත් නැහැ. ඒ නිසා ඒක හරිපාර කියලා දෙනක බුදුහාමරගේ යුතුයකම. සාරිපුත්‍ර සාන්තික යුතුයකම. හැබැයි ඒ කියන දෙම් දෙලේ හරියට වටහා ගන්න මට යෝනිසෝමනසිකාරයක් ඕන. ඇහුණට මදි. ඒ නිසා හොඳට බනහලා යෝනිසෝ මනසිකාරයෙන් ඒ ආනන්තරික වූ චේතෝ සමාධිය ලබා ගන්න නොසලෙන මනස ලබා ගන්න අවශ්‍ය කරන දේ තමයි අපි මේ හිත කරදර ගැනීම විනෝදාංශයක් කරගෙන ජීවත් වෙලා තියෙන්නේ හිත කරදර ගත්තයි කියලා කිසිම ලාභයක් වෙලා නැහැ ඒක නිසා බුදුන් කෙරේ සද්ධාවෙන් ධර්ම කෙරේ සද්ධාවෙන් සංඝයා කෙරේ සද්ධාවෙන් තමන්ගේ සීලය ගැන කල්පනා කරලා හිත කරදර ගන්නව වෙනකොට කළ යුත්තේ කරන්න හිත කරදර ගත්තයි කියලා කිසිම හැකියාවක් දිනු වෙන්නේ නැහැ ඉතින් මේකේ මම දන්නේ මම බැනුම් අහන මේවා තමයි කියන්නේ මේ කාන්තාවන්ට මේක අමාරුයි. ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි අල්ලපු ගෙදර ළමයට හෙම්බිරිසා හැදපුවම ඔන්න අම්මට හෙම්බිරි අම්මා ඒ ළමයට කිවිසුමක් කරනකොට අම්මට හෙම්බිරිසා. ඉතින් ඒක මේ කෑද කෑමේ තව මේ හිතේ තියෙන කරුණාව මෛත්‍රිය කියලා ලෝකේ තියෙන සීරම රීකයක් අරගෙන එකතු කරනවා. හිත කරදර ගන්න තියෙන ඔක්කොම කාලා තමයි රැට බුදියන්නේ. ඉතින් රැ තිස්සේ නපුරු හීන පේනවා. උදේ නැගිටපු ගමන් අමුඩයක් ගහගෙන ආයෙ එකතු කරනවා සේරම. පීඩිමි ගාව නැත්තේ නෑ පීඩිමි කරන්නේ ඒ වෙලාවට සැරබීම ටිකක් බීලා බුදිය ගන්න. ඒ නිවන් දැක්කා වගේ ඒගොල්ලෝ ඉන්නේ. පීඩිමි ඉන්නේ සාමාන්‍ය නිවන් දැක්කා වගේ. හැබැයි දෙගොල්ලගෙම තියෙන සමාන මෝඩකමක් දෙගොල්ලෙකම තියෙන සමාන තත්ත්වයක් ඒ නිසා කිසි කෙනෙක් කිසි කෙනෙකුට දොස් කියන්න එපා මේ ඇවිල්ලා තියෙන දුකක් තියෙනවා තමන්ගේම නොදැනුවත්කම නිසා ඒක නැති කිරීමේ මාර්ගයක් තියෙනවා ඒක තමයි මේ දසුත්තර සූත්‍රේ පෙන්ලා දීලා තියෙන. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සමාප්ත කරමින් මම මේ ධර්ම දේශනා මාලාවට સમાප්තිය සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාට Taman දිනු කරන ලද මේ ඉන්දිය ධර්මයන්ගේ සරණක් පිහිටක් මිස වෙන මොනම තරණක්වත් නැහැ. ඒ නිසා ඊව තව තවත් දිනු කරමින් සාසනයටත් ආදර්ශයක් තියලා Tamanටත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ ඒ අකුප්පාවූ චේතෝ විමුක්තිය මේ ජීවිතේම සාක්ෂාත් කර ගැනීම තරම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාවලුත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා